එදාට හරියට අලුතින් ආපු කෙනෙකුට කාරණාව තේරුම් කරලා දෙන්න වගේ. කෙසේ නමුත් අපි 87 වෙනි භාවනා වැඩමුළුවත් මේ යන 88 වෙනි භාවනා වැඩමුළුවත් දෙකටම දවසේ මාත්‍රිකාව උපයා ගන්නා ලද්දේ මේ අනුමාන සූත්‍රය. මේ අනුමාන සූත්‍රය සර්වචන් වහන්සේ විසින් දේශනා කරන දෙච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. නමුත් මේක සර්වඥ භාෂිතයක් එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක් විතරයි. ශාස්ත්‍රීය භාෂණයක් නෙවෙයි ශ්‍රාවක භාෂණයක් භාෂිතයක් එහෙනම් අපේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ලද සූත්‍රයක් මේකෙදී මිනිස්සෙකුට අනෙක් සතෙකුට නොලැබෙන අනුමාන ඥානය නැත්නම් ණය විපස්සනාව එහෙම නැත්නම් තර්ක ඥානය එහෙම නැත්නම් ආකාර පරිවිතක්කේ වශයෙන් සඳහන් කරලා තියෙන එක කිනාගේ හික්මීම වැඩිකරනද සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වැඩිකරනද එයාගේ අතටම බාර දෙනවා මේක හරියට අපි සංසාරේ නැත්නම් අපි බටහිර චින්තන අනුව ගත්තොත් අවුරුදු කෝටි ගාණක් ඒකසෛලී සතෙක් මිනිස්සෙක් දක්වා පරිණාමයටපත් වේගෙන එනකොට මේ මනුස්ස මනස යම් තැනකදී තමාව Tamanට දැක ගන්න පුළුවන් ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන් අනුමාන ඥානකින් සංසන්දනය කරන්න පුළුවන් අනුමිනි ඥානෙ නැත්නම් ආකාර පරිවිතක්කේ අල්ලගත්තා. මේක සාමාන්‍යයෙන් අනිකුත් අපේ වංශයේ ඉන්න ශීරපාය සත්තුන්ටවත් නැහැ. ඒගොල්ලන්ට ඒ සහජාසයට යට වෙලා තියෙන්නේ මනුස්සයාට තියෙන අනුමාන ඥාන කියලා එකක්. මේකට මෙච්චර නම් අරකට කොච්චරද කියලා බලන්න. ඒකට ණය විපස්සනා වල කියලා කියනවා ආකාර පරිවිතක්ක. මේ විදියට තියෙන මේ අනුමාන ඥානය බොහෝ විට මනුස්සයා පාවිච්චි කරන්නේ නරකට. මේ අනුමාන ඥානය නිසා මනුෂ්‍යය තාමත්ම දූෂිත තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ අනුමාන ඥානයේ තියෙන අපි මේ මනුස්ස මේ සත්ත්ව ලෝකේ ලොක්කෝ මේක මනුස්ස ලෝකයක් කියලා. ඊට පස්සේ අපි වනාපට සත්තු මරනවා, පරිසර දූෂණය කරනවා, ගස් කපනවා, নানা ආකාර දේවල් කරනවා. අපිට තමයි අනුමාන ඥාන තියෙන අපිට තමයි රාජ්‍යයක් පිට යන්න පුළුවන් අපිට තමයි විවස්ථා හදාන්න පුළුවන් අපි තමයි පරිසරයේ දූෂණය කියන එක තීන්දුව කරන්නේ අපි තමයි පුළුවන් තරම් පොළොව හාරලා බඩු දේවල් ගන්නෙ. ඉතින් මේ සේරම මිනිසයාට කරන්ඩ ස්ථිරසනොත් එක්ක ගස්වල දෙක පුළුවන් වුණේ මේ අනුමාන ඥානය නිසා. ඒක හැම වෙලාවෙම මිනිසයාගේ මාන්නකාරකම් වැඩි කරන්න, තණ්හාව දෘෂ්ටි වැඩි කරන්න, බුද්ධුළු ව්‍යසනයක් කරලා තිනවා අන්තිමට මිනිසයා මිනිසයාගේ බෙල්ල කාගෙන මැරෙනවා. මේ අනුමාන ඥානය පාවිච්චි කරන්න දන්නේ නැති නිසා. ඒ අතර මනුෂ්‍ය මනස අතර ගැටුම් තියෙනවා. මනුෂ්‍ය ගස්වල අතර ගැටුම් තියෙනවා. මනුෂ්‍ය පරිසරත් එක්ක ගැටුම් තියෙනවා. මේ සියල්ලටම කියන්න ඕනේ මනුෂ්‍යයා. මොකද එයාට අනුමාන ඥාන තියෙන නිසා. මේ සරුවච්චන් වහන්සේ විතරයි මේ අනුමාන ඥානය හික්මීමකට පාවිච්චි කරන එකම එකන. අනිත් ඔක්කොම පාවිච්චි කරන්නේ හිල්ලයක්, පලියක්, යුදා උදයක් විදියට. හැම වෙලාවෙම අනුන්ට ගහනද, වැඩියෙන් සූර කණ්ඩ, වැඩියෙන් කෑදරකම් කරන්ඩ වැඩියෙන් තණ්හා මාන දිටි වඩන. ඉතින් මේ සර්වචන් වහන්සේගේ ඒ අනුමාන ඥානය, අනුමිනි ඥානය, විපස්සනා ඥානය, ණය විපස්සනාව ආකාර පරිවිතක්කය මෙතනදී බොහෝම ලස්සනට පෙරලා මාත්‍රාවට හදලා අපේ මහා මොග්ගලන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා අනුමාන ඥානය හරහා අපි ළඟ දැනට තියෙන දෝචස්ස කරන ධර්ම, දුර්වච ධර්ම, ප්‍රගල්ප ධර්ම ඔලමුලකම් සුවචතාවයක් බවට මේ හැදිච්ච ගතියක් බවට යටහත් පහත් ගතියක් බවට පත්කරන තමන් ළඟ තියෙම තමන් ළඟම තියෙන ඒ දුර්වච බව, ඒ ප්‍රගල්ප ගතිය, මේ ඔලමුල ගතිය අනුමාන ඥාණයෙන් නිදර්ශනයක් වශයෙන් පෙන්ලා දීලා ඔබ දැනට ඕක තියෙන්නේ මේ හික්මීම නැති නිසායි, සතිය නැති නිසායි, සමාධිය ප්‍රඥාවක් නැති නිසායි. ඕක සූච භාවයක් වඩපත් කරගන්න මේ අනුමාන ඥානෙ පාවිච්චි කළොත් යම් තාක් Taman ළඟ දැනට දෝචස්ස කරන ගතිය, දුර්වච ගතිය, හිතුවක්කාර ගතිය, ඔලොමල ගතිය තියනවාද? Tamanට මේක සුවච ගතියක් බවට කීකරු ගතියක් බවට පත් කරනවා. මේකට කියනවා බුදුආමරගෙන තියෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියලා. බුදුජානක ළඟ තිබුණා පුරුෂ ධම්ම සාර්ථී ගුණය මොකක්ද ඒකෙන් කරන්නේ? দমনය කළ හැකි පුරුෂයන් দমনය කිරීමේ වැඩිම ශක්තිය තියෙන බුදුආමරගෙන. ඉතින් උංග දෙනෙක් හිතුවා මේ බුදුජානක ආකර්ෂණ ශක්තියක් තියෙනවා ළඟට එන්න කෙනා වශී කර ගන්නවා කියලා. ඉතින් ඒ කාලේ හිටපු සත්‍යාස්ත්‍රවරු බුදුජානක දොස් කිව්වා මේ මහා ශ්‍රමණයා ගාව වශියක් තියෙනවා. ළඟට යන ළඟට යන එකනා ඒකට වශියට අහු වෙනවා. ඒක නිසා යන්න එපා. දැනටත් Hindu ආගමේ විෂ්ණුගේ නවවෙනි අවතාරයේ විදිහට පුජයන්වන්සේ සලකනවා. දැනට උනත් කියලා බලන්න බුද්ධ ගයාවට එනවා. නමුත් මූණ බලන්න එපයි කියන. ඔබ කියලා බුදුහාමරන්ට වැඳපන් මූණ බැලුවොත් ශ්‍රමණයාට අහු වෙනවා. හැබැයි වඳින්න නැතුව ඉන්න එපා. මොකද ශ්‍රමණයා හරි බලවත්. එනිසා Hinduන් යනවා පන්සල් වලට බුදුන්ගේ මූණ බලන්නේ මොකද හේතුව මේ වශ්‍යයට අහුවේ කියලා. නමුත් බුදුචානන්සේට වශ්‍යයක් තිබුණා නම් බුදුනන්සේ පිරුණා පාඩ පස්සේ මේ වශ්‍ය නැති වෙන්න eBay. නමුත් මේ පුරුෂ ධම්ම සාර්ථකුණේ තාම තියෙනවා. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක දුරච ගතිය සෝච ගතිය බවට කීකරු මුරුදු අනතිමානී ගතියක් බවට පත් කර ගැනීමේ සියලු අංගපසංග එහෙම නැත්නම් සියලු අඩුම කැඩුම තියෙන ජීවිතය තමයි මනුස්සකම කියලා කියන්නේ. ඒකට අපි කියනවා ඕලාරික අත්පටිලාභය කියලා පෙර කරපු විශාල පිනක මූර්තියක් ප්‍රතිමූර්තියක් තමයි මනුස්සකම. ඒක ලැබුණාට පස්සේ අපි මේ දෝචස්ස කරන ධර්ම ඇති කරගෙන අපිට දුර්වචකම් කරන අපිට ප්‍රගල්භ වැඩ කරන අපේ අපි අපේ යටත්වශු කියලා හිතාන ඉන්න අයට අපි වෛර කරනවා. අනිත් මේගොල්ලෝ හරියට දන්නේ මේ වැඩි හිටියට සලකන්න දන්නේ අරක දන්නේ මේක දන්නේ. ඒ වගේම අපි අපේ ගුරු දෙමව්පියන්ට වැඩි හිටියන්ට ඒ අපිට අපේ ගෝලක්ෂිස පිට කරන දේම අපිත් කරලා අපිත් ඒ අත්තත් එක්ක ගන්න දෙනු අඩු කරන දේ නැත්නම් ඒ නොහොඳ කම්පාවත් ගන්න තියෙනවා නැත්නම් සංනිවේදින අඩුපාඩුකම් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි කොච්චර මේ වස්තු ද්‍රව්‍ය දීගෙන ඉඹගෙන සිපවලඳගෙන යාළු වෙන්න ගියත් අර යටින් යන නුරුස්නා ගතිය දිගටම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක වෙනස් වෙන්න නම් බුද්ධලයාගේ රුචර්චකම් වල වෙනසක් ඇති වෙන්න ඕනේ. බුද්ධලයාගේ පෞරුෂත්වය වෙනස් කරගන්න මේ බුද්ධල කැමැති වෙන්න ඕනේ. දැනගන්න ඕනේ දැනට මේ ක්‍රමයට ගියොත් ඒ කාන්තේම දිගින් දිගටම දිගින් දිගටම අකුසල් රැස් වෙනවා. දිගින් දිගට දිගට ඔලොමලකම් ඔලොමොට්ටලකම් ආත්මින් ආත්මයට යනවා. ඒක නිසා මේව ගැන සලකා බලලා මම නැති කරගන්න මේව වෙනස් කරගන්න පුරුෂ ධර්ම දමනය කිරීමේ ශක්තියක් ඇති කරගන්න ඒ කෙනාට වැටෙන තාක්කල්. දැන්සි කවදාකවත් වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනික් සාස්ත්‍රවරු ඒක කිව්වේ උඹ බලා උඹ දිහා නිතරම දෙයයන්ාසි බලන් ඉන්නවා උඹ වැරදි කෙරුවොත් දෙයයන්සි අපාය පොතේ ලියවෙනවා සදාකාලික අපායට යනවා. ඒක නිසා සෑම ආගමකම මේ ගිල්ට් එක එහෙම නැත්නම් මේ පශ්චාත්තාපේ තියෙනවා මම හරි කාය දුස්චර්ත වචී දුස්චර්ත කරනවා දෙයයන් ආශ්‍රිත මේක පේනවා. ඒක නිසා ඇඳුම් ඇඳගෙන හිටියට ඇතුලේ හෙළුවෙන් ඉන්නේ. මොකද දෙයයන් ආශ්‍රිත පේනවනේ. ඒක නිසා මොන තාදි කාලා බීලා හිටියත් ඒගොල්ලෝ පුදුමාකාර ලැජ්ජාවක් ගත කරනවා. ඉතින් නිල්ලමේට ඒ ගොඩින් මහත්තයා කියනවා මේ බටහිර චින්තනය තන්නේ කර ඒ හීනමානයට යට වෙලා තියෙන්නේ ලංකාවේ වගේ මිනිස්සුන්ට අපිට එහෙම ගිල්ට් එකක් නැහැ. ඒ නිසා මේ ඉංග්‍රීසි ගිල්ට් කියන වචෙන්ද සිංහල පරිවර්තනයක්වත් නැහැ. අපිට එහෙම ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. අපි ළඟ පවු තියෙන බව දන්න බුදුහාමුදුරන්ට පවු හදන හැටි කියලා දීලා තියෙනවා. හරි හරි පැත්තට දාන හැටි. ඒ නිසා පවු තිබුණට සදාකාලික අපායට යොමු වීමක් අපේ නැහැ. අපිට ඒක හදන්න පුළුවන්. හැබැයි හැදෙන්න ඕන මිනිහට විතරයි. ඉතින් මේ වගේ ආගමක් මූලධර්මවාදී කරගෙන දැන් එක්කෙනෙක් එක්කෙනෙකුට කියනවා මෙහෙම කරපන් මෙහෙම කරපන් නීති දාගෙන ඒක බුදුචානන්සේගේ ක්‍රමය නෙවෙයි. බුදුචානන්සේගේ ක්‍රමය දැනට වැරදි තියෙන කෙනාට අපි කියන පුතඥයයි කියලා. එයාට පෙන්නලා දෙනවා කණ්ණාඩියක් මුණට අල්ල මෙන්න මේ මෙන්න මේ අඩුපාඩු කියනවා. උඹට ඕනේ නම් හදත හැකි හැබැයි මෙතෙක් කල උඹට ඕනකමක් තිබිලා නැහැ. උඹට කුසල ඡන්දයක් පහළ වෙලා නැහැ. පහළ වුණා නම් අනිවාර්යයෙන් මේක වැඩේ පටන් ගන්න. දැනට තාම පහළ වෙලාවත් නැහැ. පුළුවන්ද Taman ළඟ තියෙන මේ දුර්වච ගති, ඔලමල ගති, ප්‍රකල්ප ගති, අශිෂ්ට ගති, අසමජ්ජාති ගති දැකලා මම මේක නැති කරන්න හිතන්න ඕනේ කියන මේ චිත්තක්ෂණය මේ චිත්‍ර මාත්‍රාව තමයි අපේ ජීවිතය හැබෑ වෙනසක් ඇති කරන්නේ. ඉතින් මේ චිත් මේ ඒ චිත්තක්ෂණය ඇති කරන්න ඉතින් දන් දෙන්නත් ඕනේ. දන් දුන්න පමණින් නම් මේක වෙන්නේ නැහැ. සිල් රකින්නත් ඕනේ. සිල් රක පමණින් මේක වෙන්නේ නැහැ. හැබැයි වැඩි පටන් ගන්නවා එතන. ඊට පස්සේ සමාධි වඩන්නත් ඕනේ. සමාධි වැඩුවට මේක වෙන්නේ නැහැ. ප්‍රඥා වඩනකොට අනුමාන ඥාන යොදනකොට එහෙම නැත්නම් ණය විපස්සනාව එහෙම නැත්නම් ආකාර පරිවිතක්කය නැත්නම් තර්කේ යුද්ධල බලනකොට හරි පැත්තට දාගත්තොත් එතන ඉඳලම වෙනස වෙන්න පටන් ගන්නවා. අනේ හැබැයි වෙනස ඇති කරන ස්ථාන 18ක් මේ අනුමාන සූත්‍රයේදී අපේ මහමොග්ගලන් සාහසි පෙන්ලා දෙනවා. අපි ඊයේ වෙනකොට කතා කරේ ඒ අනුමාන ඥාන පාවිච්චි කරන්ඩ ඊයේ වෙනකොට කතා කරේ යම් කිසි කෙනෙක් තමන්ට මොන හරි දෙකින් චෝදනා කරාට පස්සේ ඒ චෝදනා කරන කෙනාට චෝදනාවෙන් පටහැනි වෙනවා. ඒ කියන දෙයට පිළිගන්න කැමති නැහැ. තමන්ට කවුරු හරි චෝදනා කරොත් ඒ චෝදනා කරන චෝදිතයට කියන දෙයට එහෙම එහෙම මගෙත් අඩුපාඩු තියෙනවා කියන වෙනුවට මොනවා හරි කියලා එයා කියන දෙයට පටහැනි වෙනවා. ඒකට පටිපරති කියන වචනය බුදුහාමර පාවිච්චි කරලා තියෙන මේ සාරිපුත්‍ර සංසේ පාවිච්චි කරලා තියෙන්නේ. මේ ත්‍රිපිටක පරිවර්තන එක පටහැනි වෙනවා කියලා තියෙනවා. එහෙම නැත්නම් කියන දෙයට කැමති නැහැ. දැන් අද කතා කරන්නේ අපි ඒකෙම තව එහෙම නැල්ලක්. අපි යම් වෙලාවක අපේ ගුරුවරයෙකුට, දෙමාපියෙකුට, සත්පුරුෂයෙකුට, කල්යාණ මිත්‍රයෙකුට, උපාධ්‍යයන් වහන්සේට, ආචාර්ය වහන්සේට වැඳලා කියනවා. අනේ පින්වතිය, පින්වත අපි වැරද්දක් දැක්කොත් අපට කියලා දෙන්න අපට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන්න කියලා. නමුත් අපි එහෙම කිව්වට අපි ළඟ මේ දුර්චකති තියෙනවා නම් ඒ හිත ඇති කල්යාණ මිත්‍යාවත් ගුරුවරයවත් ආචාර්ය උපදයන් වහන්සේවත් අපට උපදෙස් දෙන්නේ එයා අපේ වැරද්දක් දැකලා අපිට චෝදනා කරනකොට අපි ඒ චෝදනාවට පටහැනි වෙනවා නම් එයා නැවත නැවතත් චෝදනා කිරීම අතහන අපේ ශිෂ්‍ය භාවය අවලංගු වෙනවා. අද අපි ඉදිරිපත් කරන්න හදන්නේ මේ වගේ චෝදනාවකින් චෝදනා කරනකොට අපසාදේත කියන කෙනා අප්‍රසාදේ පළ කරනවා. ගඨා බෙනිනෝ. යාට ඔයාට මොකද දිනාංශවාස්ක මගේ ජීවිතේ නැගිලි ගහන්න ඉතින් මමනේ මේක කරන්නේ. ඔයා මොකද මේක කරන්න කියලා ඒ කියන දෙයට විරුද්ධ වෙනවා. මට මතකයි දැන් මම දැන් තාම කියනවාද කියලා බොහොම ලස්සනට විරුද්ධ වෙන තැනක් තියෙනවා. ඒ නන්දම කෙනෙක් බෑණිකට කතා කරලා කියනවා ඔබ බලපන් මේ ගෙදර දොරේ අඩුපාඩුකම් තියෙදි සිගරට් බොනවා. එක සිගරට් එක සත් රුපියල් 10ක් විතර වෙනවා. දවසකට 50ක් විතර සිගරට් බොනවා. එතකොට බලපන් සුමානකට කීයද? මාසෙකට කීයද කියලා නන්දම ගණන් කියනකොට බෑණා කියනවා අම්මපා මේ මගේ නන්දම මං ගැන කොච්චර අනුකම්පාද කොච්චර මං ගැන හිතලා තියනවද කියලා නන්දමට හිතයක් ගහින්ටක් ගන්නවා. ඒ කියන්නේ අප්‍රසාදය. මගේ වැඩවලට අත තියන්නේ නෑ. මමයි හම්බ කරන්නේ. මම මෙච්චර ගෙදෙත් තුනක් පස්සේ සිගරට් ඇපුවා. උඹට තේරෙන්නේ මොකද්ද? උඹ ඕන්න උඹ ගෑනි උදෝවි තරක් හිටියොත් මට ඇති. උඹ බලය යන්නේ. නැන්දම හිමීට කපල පැත්තකින් තියෙනවා. කියන්නේ මේ අම්මෝ නැන්දම කොච්චර මං ගැන නිතර හිතනවාද නේ? අම්මා මට මෙච්චර මං ගැන තොරතුරු හොයලා තියෙනවා කියනවා කවදාහම හැදෙන්න හිතන්නේ නෑ. නැන්දමට හින්ටයක් ගාලා නිකන් වෙනවා. මෙතන කියන්නේ අප්‍රසාදේ පළ කරනවා. ඉතින් අපේ එදිනදා කතාව මෙච්චර දික් වෙන්නෙම මෙන්න මේ ගතිය නිසා. අපි කවුරු හරි කියන දයක් එමයි ඒක මගේ වැරද්දක්. එහෙනම් මම මේ ඔබතුමා කියන්නේ ඔබතුමී කියන්නේ අනුකම්පාවෙන්මයි තින් අහන්න පිළිඹන්නේ. අහනකොට එකක් අහනකොට තුනක් උත්තර හිතින් ඇවිල්ලා ඉවරයි. මේකට මම මෙහෙම කියන්න ඕනේ මෙහෙම කියන්න ඕනේ කියලා. ඉතින් අර කතා කරලා ඉවර වෙනකොට මියා පටන් අර ගන්නවා. මට පිළිගත් මල්ලක් කොල්ලනවා වගේ ඔය එහෙම කතා කරලා මෙහෙම කියන්න බෑ මම ඔයා දැනගෙන මේ කතා කරන්නේ මම මේ දැනගෙන තමයි බල් බල් බල් බල් බල් ඒ කියපු ගානමනද ඊට පස්සේ අනිත් පටන් අර ඉතින් මොනම දෙයක්වත් ගනුදෙනුවක් වෙන්නේ නෑ නිකම් බටකලෙට ගිනි තිබ්බා වගේ ඒක නිසා එවැනි සංවේදන එවැනි කතා සම්බප්පලාව වලට වැඩෙනවා ඒකට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ Tamanට අර දෙන උපදේශපන්ති නැතු යනවා ඉතින් ඒ නිසා Taman පැවරුමක් කරලා තිබ්බත් ඒ කෙනා ඊට පස්සේ ඒ කොහොම වුණත් දුර්වච ගති තියෙනවා නම් යාට උපදෙස් දීමින් වළකිනවා කියන එක තමයි මොග්ගලන් සංසය සඳහන් කරන්නේ. ඒක නිසා Tamanට තේරෙනවා නම් Taman තව කෙනෙකුට උපදෙස් දෙන මට්ටමක ඉන්නවා. ඒ කෙනා කියලා තියෙනවා. දකින දෙයක් දක්වොත් අනේ අපට කියන්නේ කියලා. ඉතින් මේක පැවරුම එවගේ මගේ වැරද්දක් දැක්කොත් කියන්න කියන එක ශිෂ්ටාචාරයේ උත්තුම දේනේ උත්තම දේනේ කෙනෙක් තව කෙනෙක් ළඟට ගිහිල්ලා මේ කීයකට ඉල්ලනවා නෙවෙයිනේ මට උපදේශයක් දෙන්න කියලා නේ ඉල්ලන්නේ. ඒක වටිනාම දේ ඒක කොච්චර වටිනවද කියනනම් අපි ওই මාස 3ක් වස් සමාදන් වෙලා ඔය පවාරණ පින්කම කියලා ගත්තේ. පවාරණේ දොච්චරයි කරන්නේ. Taman එක එකට වස් වසු සංඝයා ළඟට කියලා කියනවා. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තුමන් ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි අනේ මේ ආයස්පතුන් වහන්සලත් එක්ක මම මාස 3ක් ගත කරා. ඉතින් මගේ කායේ කයින් වචනෙන් හිතෙන් යම් වැරද්දක් වෙලා ඔබ වහන්සේලා දැක්කානම් ඇහුවානම් සැක කරානම් අනේ කරුණා කරලා මට කියන විදිහට මම ඔබ වහන්සේලාට පවරනවා මාත් ඒක ඒ විදිහට දැක්කොත් මම අනිවාර්යයෙන්ම ඒක පිළියම් කරගන්නවා. ජී මම බුරුමේ ඉඳලා තියෙන අවුරුදු 3ක් විතර වගේ වස්පවාරණය කරන වෙලාවක ජී බුරුමේ පන්දි සමාජ කියනවා ඒදී අනිත් එක්කනා බාරගත්තත් අවවාද දුන්නත් ඇත්තටම ඔබ හිතෙන් නොවි කිව්වත් මේක මේ විදියට කාට හරි සභාවකට ගිහිල්ලා අනේ මට වැරද්දක් තියෙනවා අත්යෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා කියන දෙයක් සිස් ලෝකේ කොහෙද තියෙන්නේ කොහෙවත්වත් නැහැ ඒ නිසා මේ පවාරණ පින්කමට බුදුරජාණන්සේ පුදුමාකාර මේ තනක් තියලා තියෙනවා ඒක ਸਰවචනanse දේශනා කරලා තියෙන ශාසනය පණ කියලා. පුක්කසාති කියන රජුරෝ බිම්බිසාර රජුරන්ගේ සමකාලීන කෙනෙක්. ඒ දෙන්න මෙතන පුංචි කාලේ කුමරු කුමරි කාලේ යාළුවෝ. ඉතින් දවස පුක්කසාති රජුරෝ බිම්බිසාර රජුරන්ට දුහුල් සලුවක් යවලා දූතයාට කියලා දෙනවා මේක ගලවනකොට රාජ්‍ය සභාව කැඳවලා සාහසභාව ඉදිරියට ඔබ වහන්සේට මම මේ දෙන ත්‍යාග පිළිගන්නේ කියලා. ඉතින් බලනකොට ඒ රටේ හදලා තියෙන හොඳම දූල් සළු දෙකක්. ඉතින් රජුරවන්ට සතුටු හිතෙනවා මගේ මේ අසල්ලජු ප්‍රාන්ත රාජ්‍ය රජතුමා කාටත් නම්බුකාරයන විදිය ත්‍යාගයක් මට වෙලා තියෙනයි කියලා. ඉතින් කල්පනා කරනවා මම දැන් මොකද්ද මෙයාට ප්‍රතිඋපකාරයක් කරන්නේ ප්‍රාප්ති දානයක් දෙන්නේ කියලා කල්පනා කරට මතක් වෙනවා. දැන් මගේ රාජ්‍ය බුදුහාමුදුර වැඩ ඉන්නවා. ඒ නිසා මම පණිවිඩයක් කරනවා මෙයාට බුදුන් පහල වෙලයි කියලා. කියලා තඹපත්තිරුවක් අරගෙන ඒකේ ලියනවා ලෝකේ බුදුන් පහල වෙලයි කියලා. ඒ දවස්වල තියෙන සීල් එක තඹපත්තිරු අරගෙන මේ ඥාන අතර තියෙන දාන දතර කියලා හපනවා. හපපුවාම ඒකේ ආඩයක් හිටිනවා. ඒක තමයි ඒ දවස්වල තියෙන තියෙන සීල් එක. දැන් තියෙන කොම්පැනි සීල් එක කියලා එකක් අර කොලේට ගහපම කොලේ එම්බෝස් වෙන්නේ. ඒ වගේ සීල් එක තියලා තියෙන්නේ තමන්ගේ ඥාන දතර තියලා අර තමපත්widetilde කොනක් හපපුවාම ඒක බලන එකන දන්නවා මේ අසවලාගෙම දති ආඩ කියලා. හප්පල සූර්යයක් ඇතුලේ දාලා කියන පොකුසයිසජුන මේක සත්මහල් ප්‍රාසාදේ කවුරුත් නැති වෙලාවේ මුතුන් ප්‍රාසාදයට ගිහිලා ලියන්නේ කියලා. කියලා පණිඩය කරා. ඉතින් මෙයත් ඔක්කොම රාජ සභා කටයුතු ඉවර වෙලා සත්මහල් ප්‍රාසාදයට උඩට ගිහිල්ලා හොඳට විවේකීව සිව්මන්තර කවුලේ ඉඳගෙන මේක ලිහලා මේ බිම්බිසාර රජුගේ පණිවිඩය යොකුවාම බුද්ධෝ ලෝකේ උපාදෝ බුදුන් ලෝකේ ඉපදුනා කියනකොට පුදුම ප්‍රීතියක් එන්න පටන් අර ගන්නවා. ඒ ගමම්ම රජ ඇඳුම් පිටින්ම පල්ලෙහාට බහැලා මැටි පාත්‍රයක යුරුකුයි අරගෙන රජගේ අතහැරලා එහෙම්ම පැවිදි පැවිදි වෙන්නේ මම දැන් මෙතන ඉඳලා කෙලින්ම බුදුන් දකින්න යන්න ඕන කියලා. රජුර පැවිදි පැවිදිලා බහින පාරට. බහැලා යනවා යනවා යනවා යනවා යනවා. යනකොට රැය වෙනවා. වැවෙච්චාම එතන කුඹලෙක් එහෙම නැත්නම් මේ ඇටි වැඩ කරන මිනිස්සෙගේ මැටි වේලන්ට හතෝ මඩුවක් තියෙනවා. ඉතින් මේ දැන් මෙයා හාමුදුරුවෝ. හැබැයි මේ පැවිද්දක් සංඝයාගෙන් ලබාගත් කෙනෙක් නෙමෙයි. මුතුන් වෙනුවෙන් පැවිදිලා තියෙනවා. ඒ තරම් සද්ධාාවක් නෑ. ඊළර කුඹලයින් අහනවා ඇවැත්ති මට මේ ගමියෙක් මගි ගමිකෙක් මම මගියෙක් මට මේ ලැබුම් පොලක් නෑ. මම හෙට උදේ වෙනකම් මේ ජාලත්යට බුද්ධිය ගැත්තර කමන්නේ නැති. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේට මනාපනම් මෙතන පහසු නම් ලැබුම්පල ගන්නේ කියලා. ඉතින් ඔන්න රෑ වෙනවා. රෑ වෙනකොට බුදුරජාණන් වහන්සේ අර පැත්තේ ඉඳලා මෙයා හම්බ වෙන්න පයින් වඩිනවා. එනකොට එනකොට රෑ වෙනවා. ගිහිල්ලා අර කුඹලගේ මඩුවටම ගිහිල්ලා කියනවා මමත් මගියෙක් මමත් ගමිකයෙක් අනේ මට මේ එළි වෙනකම් මේ මේ ආවරණයත් ඉන්න විදිහට ගොළු එතන ශ්‍රමණෙක් ඉන්නවා අනේ බොහොම විවේකයට කැමති කෙනෙක් යාට කරදර කරන්නේ නැත්තම් එයා කැමති නම් ඔයත් ඉන්නේ කියලා. ඉතින් බුදුරජාණන්ගේ ගිහිල්ලා අර කුක්කුසාති ආම්දුරංගෙන් අහනවා මේ ගිහි අධිකාරයන්න් කැමති ඔබතුමා මම මෙතන හිටියොත් කරදරයකට ගන්නවද? මං ඇවිලෙන් කරදරද කියලා. නෑ ඉතින් ප්‍රශ්නයක් නෑ මාත් මේ අම්බලමට ආව මිනිස්සයා. ඔබතුමා උතන ඉන්න මම මෙතන ඉන්නම්. මේ පිටුරු ටිකක් දාගෙන දෙන්න ඉන්නවා. ඉතින් රාවණකට බුදුරජාණන් වහන්සේ අහනවා ඔබතුමා පැවිද්දෙද? හ්ම්. එතකොට මේ කවුරු වෙයිද පැවිදිනේ? මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වෙනුවෙන්. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අඳුරනවද? නැහැ. දැකලා තියෙනවද? නැහැ. කටහඬ අහලා තියෙනවද? නැහැ. ආ මේ කමන්නේ දැන් අපි දෙන්න විතරින් ඉන්නේ මම බණ ටිකක් කියන්නද කියලා. දැන් අලුත් පැවිදිච්ච හාමුදුරුවෝ මේ අන්ද බන්ද මොකක්වත් දන්නේ නැහැ. දැන් ඉඳගෙන බණ අහනවා. මන අනකොට ආනතර මේ මිනිස්සයා නම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. එnde එnde එnde එnde අර ධර්මයේම ඇහිලා පිනා ගිහිල්ලා දරා ගන්න බරෝ කියලා කියන අනේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න ඕන ඔබ වහන්සේද සමන බවත් ගෞතමයන් වහන්සේ කියලා කියනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා ඔව් කියලා. අනේ මේ රජකමත හැරියේ පැවිද්ද ගත්තේ පයින් වහන්සේ ඔබ වහන්සේ ළඟ දකින්න අනේ මම මෙතෙක් වෙනකන් ඔබ වහන්සේට යාළුවා කියලා නේ කතා කරේ අනේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න. මම ඔබ වහන්සේට අවශ්‍යවාදීන් කතා කරා. මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ නේ කියලා. ඒතර ඒ බුදුහාමුදුර කියනවා එවත්නි එතකොට බුදුහාමුදුර ගෝලයානේ භික්ෂුව යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක්ගේ වැරද්ද දැකලා ආයති සංවරේ පිහිටනවා නම් අනේ යාගෙන් වැරද්ද ඉල්ලගෙන හැදෙනවා නම් මෙන්න මේකටයි ශාසනය පණ කියන්නේ. ඒ නිසා උඹ වැරද්දක් කරපු කෙනෙක් නෙවෙයි ඔබ සාසනෙට පණ දීපු කෙනෙක්. ඔබ වැරද්ද දැකපු ගමන්ම ආයේ මේ චෝදනාවක් ලැබුවා වගේ අප්‍රසාදයක් පළ කරන්නේ තමන්ගේ වැරද්ද බාර අරගෙන සමාවෙල් වෙනවනේ මේක තමයි පණ කියලා ඒ බණින්ම ඔක්කුසාජ රජුරවන්ට විශාල ධර්ම ඥානයක් ලැබෙනවා. ඉතින් මේ වගේ වෙලාවක ප්‍රගල්භ වෙලා ඔබ වහන්සේ කවුද මට බණ කියන්න මාත් පැවිද්දේ කුඹත් පැවිද්දේ කුඹ ඕනේ බණක් කියාගනින් කියලා නිකන් හිතන මොකද වෙන්නේ? දැන් පස්සක මහණුන් ඒකනේ කිරුවේ බුදුහාමරණ. ඔය නෝ යා මේ රජපෞලෙන් ආපු එක නයි මේ අතවැසි නැසුවට එන්නේ. අපි මොන්නේ වතු ටිකක් එළියෙන් දීපු කැමති කකුල් දෙක හොදාගත්තා වේ ඕන දැනක ආසනෙ හිටපු තාවේ එක එක්කත් වඳින්න එපයි කියලා. පස්සක මහණුන් ගත්තනේ ප්‍රගල්බාදහසක් මේකේ නැහැ. ඉතින් මේ ගතියක් අපි දිනු කරේ නැත්තම් දැන් මෙතනත් ඉන්න ඇති බර ගාණක් මෛත්‍රී බුදුහාමරණ ලකන් නිවන් දකින්නේ. කොහොමද අඳුරන්නේ? කොහොමද අඳුරන්නේ මේ ඇවිල්ලා ඉන්නේ බුදුහාමුදුර කියලා කොහොමද දැනගන්නේ? ආ මචං කියලා කතා කරයි. ෂුවර්. මචං කොහෙද යන්නේ සිගරට් එකක් දෙනවා දීපා. ඔන්න දැක්ක බුදුහාමුදුර දැක්කත් ඕක තමයි කතා කරන්නේ. මොකද බුදුන් දකින්න බෑ බුදුගුණ දන්නේ නැතුව. අපි හිතන්නේ නෙවෙයි නෙවෙයි. මෛත්‍රී බුදුහාමුදුර ගෝ අපිට නිකන් කරන්ට් එකක් වදිනවා වගේ හිටි. ඒක පාරට ගිහිල්ලා බුදුහාමුදුර බණ කියාවි. ආ දැන් වැඩේ හරි ගියා. කවදාකවත් මතක තියාගන්න සත්පුරුෂයෙක් සද්ධර්මයක් කල්යාණ මිත්‍රයෙක් දැක්කහම මේ කල්යාණ මිත්‍යා මේ සත්පුරුෂයා කියලා දැනගන්න Taman ළඟ ඒ ಗುಣ ටික නැත්තම් කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ಗುಣ තියෙනවනම් පාට ප්ලග් වෙනවා. තේරෙනවා. ඒ ගුණය අන්නේ වගේ මේ ධර්මයේ දැකලා ධර්මයේ පහදින්න සත්පුරුෂ දෙක සද්ධර්මයේ පහදින්න අපි ළඟ මේ මෘදු ගතිය තියෙනවා. මෙලෙක් ගතිය තියෙනවා. ඒක බුදුරජාණන්සේ කියලා තියෙන්නේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ වෙන්නේ කියලා. මැටි හදන මිනිස්සුන්ට අතට හම්බෙච්ච මැටි පිට සෙක්කුවට තියලා ඕන පැත්තකට අඹන්න පුළුවන් නේ. ගුරුලෙත් නම් ගුරුලෙත් කරනවා, පහනක් නම් පහනක් කරනවා, මුට්ටියක් නම් මුට්ටියක් කරනවා, සෙම්බුවක් නම් සෙම්බුවක් කරනවා. මැටි ටික කියන්නේ මේ මගේ ඇඟට අත තියන්න දෙන්න එපා, මාව ෂේප් කරන්න දෙන්න එපා. කුඹලට එහෙම කිව්වොත් නේ මැට්ටට බෑ. වටිනා උපකරණයක් හැදෙන්න. ඒකේ අපි ශ්‍රාවකයෝ වශයෙන් බුදු රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සහ සීලේ ඉදිරියට ගියාට පස්සේ තාමත් ඔලමුල නම් තාමත් ප්‍රගල්බණං තාමත් දෝචස්සනං ඉතින් අපේ කෙරේ අපේ දිහාවට කොහෙන්ද ධර්මයක ගලණයක් සිද්ධ වෙන්නේ. ඉතින් අපි කියන වෙනොත් නෑ නෑ මං කියලා තියෙන්නේ බුදුහාමරණ කියලා තියෙන මට උපදෙස් දෙන්න කියලා. මම ධර්මෙට කියලා තියෙන මට උපදෙස් දෙන්න කියලා. සංඝයාට කියලා තියෙන මට උපදෙස් දෙන්න කියලා. ඉතින් මයි මොකද්ද ඔය තියෙන වැරද්ද කියලා? කියනවා මොකලන් සංස්කෘත උඹ එහෙම කියලා තිබුණාත් උඹේ సంతානේ ප්‍රකල්ප ගති තියනවා. දෝචස ගන්න තියෙනවනම් සත්පුරුෂයෙක් උඹට උපදෙස් දීම කරන්නේ ඒ නිසා මේ ඉන උපදේශයට සත්පුරුෂයාට උඹේ මුදු අනතිමානී සුවච මේ ಗುಣ ටික නැත්තම් මුින්නව කලයකට වතුර එක්කරෝ වගේ කවදාකවත් ඒ ಗುಣ උකහා ගන්න බෑ. ඒ නිසා කවදාකවත් Taman කාට හරි පවර්ලා තිබුණත් නැතත් අප්‍රසාදයේ පළ නොකරනද Tamanට උපදේශයක් දෙන කෙනාට අවවාදයක් දෙන කෙනාට අප්‍රසාදේ පළ නොකරන හැම මෙතින් හොඳට මතක තියානින්න මේ හැම කෙනාම බුදුහාමුදුරුව වගේ අපිට සාධනීය චෝදනා හොඳ දෙයක් කියනව නෙවෙයි. මුග දෙනෙක් ඉන්නේ මානසික අසහනේ ඒ නිසා එක එකකට දොස් කියනවා. ඒව ඔක්කොම මේ වාර අරගෙන යමුතුන් බාර ගන්න කියන එක නෙවෙයි මේ කතා කරන්නේ. Tamanට ආස්තික විවේචනත් හම්බ වෙනවා නාස්තික විවේචනත් හම්බ වෙනවා. ඒකෙදි මේක ආස්තික විවේචනයක්. මේක එන්නේ සත්පුරුෂයෙක් අතින්. මේ කීවිනේ සද්ධර්මයයි කියලා අපිට තේරෙන්නේ නැත්නම් අපි කරන්නේ ඒ ආස්තික විවේචනයේ කනට දොස් කියනවා. අර නාස්තික විවේචන දෙම වරෙන් මචං මහමුදේ නාන්න යන්න කියනකොට අවුඩින් පැනලා යනවා. ඕනේ ඉස්ත්‍රි දූර්තයකට හරි අක්ක දූර්තයකට හරි චක්ක දූර්තයකට හරි යනවන ඇදලා යනවා. නමුත් කවුරු හරි පොඩ්ඩක් නතර වෙන මෙන්න මේමයි මේමයි කිව්වොත් අහන්න නැතිලා තියෙනවා. ඉතින් ඒක අපේ දැනට පිහිටි ගතියක්. මානවය හරස්කඩයක් අරගෙන සමාජ සමීක්ෂණයක් කරලා බැලුවොත් කිසිම කෙනෙකුට අර්ථින් ධර්මෙන් අනුශාසනා කරනකොට මේ වගේ ඉඳගෙන පැයක් බණහන්න වෙලා නැහැ. නමුත් දවසේ පැවිදි යාත්‍ර ගත වෙන්න කොහොමද කයෙහි හරි යන කුණු හරපෙකට කොහේ හරි යන ප්‍රවෘත්තියක් අහන්න කොහේ හරි යන කුණු හරප සින්දුවක් අහන්න කොහේ රෙද්ද උසගෙන නටනවා දකින්නකොට කට ඇරගෙන බලන ඉන්නේ පැය ගණන් මතක නැහැ. මේකල කියනවා මේ මේ ධර්මේ තේරෙන්නේ නැහැ ධර්මයේ අමාරුනේ හොයන්න. හොයන්න එපා හම්බ වෙන්නේ. ඒ වගේම Taman ළඟ ඒක අර උකහා ගන්න ගතියෙන්න එපා. ඒක නිකන් එන්නේ නැහැ. අනේ මට වේවා කිව්වට හරියන්නේ නැහැ. ඒක නිසා උපදේශයක් දෙන කෙනාට නැත්නම් අපි චෝදනාවක් කියලා ඒ දෙන කෙනාට චෝදනාවකින් චූදියට අප්‍රසාදේ පළ කරනවා නම් අපි ළඟ ඒ ගැඹුරු මෙලෙක් මෘතු ගති සහ සෝච ගති ඉන්න බෑ. ඒ නිසා තමන් නම් කිසි වෙලාවක කවුරු හරි අනේ මට මෙහෙම කියලා දෙන්න උපදෙස් දෙන්න කියලා තියෙද්දි තමන් වෙද වැඩ තියෙද්දි ඒ මං පොඩ නැද කළා මෙන්න මෙහෙමයි මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි කියලා කියනකොට ඒකේන අප්‍රසාදේ පළ කරනවා නම් තමන්ට හිතෙනවා අනේ මේ අප්‍රසාදේ පළ කරනවා පිළිබඳ අප්‍රසාදයම අපේ පහළ වෙනවනේ ඒකම අනිත් පැත්ත හරවන්න කියනවා අනුමාන ඥාණයට, අනුමනි ඥාණයට. උඹ ඔය අනුන්ට උපදෙස් දෙන්න යනකොට ඒකේ නා උපදෙස් පිළිගන්නේ නැත්නම් උඹට යම් ආකාරයකට අප්‍රමාණයක් අප්‍රසාදයක් සාමනාපයක් පහළ වෙනවාද ඒ වගේ උඹ යතිනොත් යම් කිසි කෙනෙකුට ඒ උපදේශයක් දෙනකොට අවවාදයක් දෙනකොට අප්‍රසාදයේ පළ වුණොත් ඒ මිනිස්යාට ඔය උඹ කරනා වගේම අප්‍රසාදයක් පළ වෙනවා. එතකොට කනුසුනේ විතරයි. එතකොට සම්බන්ධතාවය කැඩෙනවා. ඉතින් ඊට පස්සේ අපට දියුණුව අපි ළඟ තියෙන්නේ කායින් හරි ලැබෙන අනුශාසනා වෙන්නේ. අනුශාසන නැති වුණාට පස්සේ අපි වල්මත් වෙනවා, නන්නත්තර වෙනවා. ඒක නිසා මේ අනුමාන කරලා මට මෙහෙම කරනකොට මට මේ විදිහට අප්‍රසාදය අමනාපේ පහළ වෙනවා නම් මයි ළඟ තියෙන මේ අප්‍රගල්ප ගති නිසා, දෝචස කරන නිසා අනුන්ට අනුන් මං කෙරෙහි මේ වගේම අමනාප ගති පහළ කරනවා. මේ වගේම අප්‍රසාද ගති පහළ කරනවා. ඒ නිසා මම මේ දකින දේෙන් අඩු ගානේ චිත්ත මාත්‍රයක් උපදව ගන්න පුළුවන්ද? අනේ මීට පස්සේ මම කවුරු හරි මට චෝදනා කරන වෙලාවක ඒ චෝදනා කරන චූදිතයට චෝදනාවකින් අප්‍රසාදයේ පල නොකරන්න මට හිත පහළ වේවා මට හැදෙන්න පුළුවන් වේවා කියනවනේ. ඒක තමයි මේ හැබෑ වෙනසේ බුල. ඒක කවුරුත් මං වෙනුවෙන් ඇවිල්ලා කියවලා හරියන්නේ නැහැ. මට ගහලා දඬුවම් කරලා තරවටු කරලා කියවලා හරියන්නේ නැහැ. අනුමාන ඥාණයෙන් තමයි තේරුම් ගන්න බැරි නම් මේ බාහිර ලෝකෙ මෙච්චරක් අප්‍රසාද වෙන දේවල් සිද්ධ වෙද්දී කවදාකවත් අපිට මීට වැඩිය ස්වර්ණමය අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් කන්නේ චිත්ත මාත්‍රය ඒ හිත පහල කර ගන්නවනම් මේක මේ සාමාන්‍ය ප්‍රසාද සද්ධාවට වැඩිය අමෝලික සද්ධාහට වැඩිය විනිවිදින දෙයක් කාගෙන යන දෙයක් ඒක නිසා මේකට කියනවා ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් වෙන තැන කියලා. කුසල ඡන්දය කියන්නේ මේක ඇඟට වද්දාගත්තා. හිතට වද්දාගත්තා. දැන් මම ආරයට උපදෙස් දෙන්නකොට යාමට අප්‍රසාදේ පළ කරා. ඒ නිසා මට යා කෙරේ අප්‍රසාදේ සාමනාවේ පහරුණා. ඒ නිසා මයි ළඟත් කියනනම් මේ දෝචස්ස කරන ධර්මය මමත් අනුන්ට අප්‍රසාද වෙනවා, අමනාප වෙනවා. අනේ ඒ නිසා මත්තට පුළුවන් තරම් මම මේ අවවාදයක් අනුශාසනාවක් දෙනකොට අප්‍රසාදේ චෝදනාවෙන් චෝදකයට අප්‍රසාදේ පල නොකරන චිත්ත මාත්‍රයක් උපදවන්නේ කියලා. ඉතින් මේක තමයි අපේ ජීවිතේ හැබෑ වෙනසකට මුල් වෙන චිත්තක්ෂණය. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඊට පස්සේ කවදාකවත් මගේ අතින් චෝදිතියෙකුට චෝදනාවෙන් අපසාද කරන්නේ නැහැ කියලා. ඉස්සර තරම් නැතුව පොඩ්ඩක් අඩු වෙන්න බලනවා නම් මට තේරෙනවා මන්න මෙතන මෙතනින් යහට මට මේ සත්පුරුෂය අසුර කරන්න බැරි වුණේ මෙන්න මේ මේ දෝචස්ස ධර්ම මලඟ තියෙන්න ඇති අනේ මට වෙච්ච ලොකු පාඩුවක් මම ඉස්සරහට මේක අඩු කරගන්න ඕනේ කියලා අර හිත උපේ උපේ එක්කන දෝචස්ස ධර්මයන්ගෙන් වෙන්වීමට හිත උපදෙපු කෙනා හිතට වදගත්ත කෙනා චේත චිත්තං උපාදේති කියන මට්ටමට ඇති වෙච්ච කෙනා ඊට පස්සේ ඒක ටික ටික වැඩිකරනද චිත්ත ක්ෂණය ක්ෂණ මාත්‍රාව දිගින් දිගට වැඩි කරන්න දිගට වෑයම් කරනවා. ඒ වෑයමට මේ ලෝකෙන් කිසිම සහයෝගයක් නැහැ. ඒක මම මගේ පුද්ගලිකව මම දන්න දෙයක්. අපේ වැරද්දකට සමාව වරගෙන මම මේ හැදෙන්න ඕන කියලා පුද්ගලයෙක් ගත්තොත් අදිෂ්ඨානයක් චිත්ත මාත්‍රයක් ඒකට කිසිම කෙනෙකුගේ මොනම සහයෝගයක්වත් නැහැ. ඒකට කෙනහිලිම තමයි තියෙන්නේ. මොකද මේ ලෝකේ මායාවක් එකක්. මේ ලෝකේ දුකින් පිරිච්ච එකක්. මේ ලෝකේ තියෙන්නේ අවනීතියක්. යම් කිසි කෙනෙක් ඒකේ සෝච වෙන්න කීකරු වෙන්න මු르දු වෙන්න ගියොත් එයාට කියන්නේ නෝන්ජලයා කියලා. එයාට කියන්නේ මේ හැම කෙනාටම ඔළුව පාත් කරන්න හදනවා. ඔහොම කරලා ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද? මේ ලෝකේ ඉන්න ඔක්කොම මේ වගේ මේ සෝච වෙන මිනිස්සුද? ඒක කොහොමද අපි මේ දුර්චකත නැතුව ජීවත් වෙන්නේ කියලා අපි ළඟ තියෙන මේ පොදු පිළිගැනීම ජන විඥාණය 100%ක්ම වස මොන්නම ජන සමාජයක්වත් මම දැකලා නැහැ මේ යටත් වෙන්න පුළුවන් යටත් වෙන මේසා සමහරලාට ඉන්දියාවේ ආර්ය සමාජ කියලා එකක් හැදුවා එහෙම නැත්නම් එක එක තැන්වල උත්සාහ කරා මේ වගේ යටහත් පහත් වෙන අතර දැන් ඔය සියන්නිකාය හදනකොට ඒ අසන්න සන්න සරණම් කරපු ස්වාමීන් වහන්සේ සිල්වත් සමිතිය කියලා එකක් හැදුවා. කිසිම කෙනෙක් උපසම්පදා නැහැ. ඉන් හරියක් ඉන්නේ ගණින්නාංශලා. ඒ අතරමැද මේ ස්වාමීන් වහන්සේ දසසිල් සමාදන් වෙලා සිල්වත් සමිතිය කියලා හැදුවා. කැමැතිනම් දසසිල් සමාදන් වෙන්න අපේ සමිතියට එන්න. ඇවිල්ලා සිල් ගන්න එපා. ඇවිල්ලා යටහත් පහත් විදිහට උපදේශයක් දෙනකොට ප්‍රතික්ෂේප කරන්න එපයි කියලා මේක අල්ලලා ගියා. ඒ ඒ සිල්වත් සමිතිය කියන එක අල්ලලා ගිහිල්ලා රජුරුවංගමුත් අනුග්‍රහ ගන්න පුළුවන්. මොකකින්වත් නෙවෙයි වෙන බලයක් තිබුණේ යටහත් වීමේ ශක්තිය. යටහත් වෙන්නේ මොකටද? ධර්මයට. කැටි පොළු ගන්න, ගහ බැන ගන්න නෙවෙයි. ආන්නේ මැති කරාට පස්සේ රජුරුවව රාජ්‍ය අනුග්‍රහය දෙනවා. ඉතින් මේක අසාර්ථක ව්‍යාපාරයක්. සමූහයට ගිය ගමන් ජන විඥාණයට ගිය ගමන් ලෝකයා හිතන්නේ මේක නෝන්ජල් ගතියක් කොහොම යටහත් වෙලා කරන්න බෑ කියලා. නමුත් මම පුද්ගලිකව දන්න දේ තමයි මට පුද්ගලික වශයෙන් පුළුවන්. ආරයට කිව්වට එයා අහන්න කැමති නැහැ. මෙයාට කිව්වට මෙයා අහන්න කැමති නැහැ. පවුලකමට කිව්වට අහන්නේ නැහැ. එකම නිකාය කියලා හිතුවට අහන්නේ නැහැ. එකම ගුරු ආමර ගෝලෝ කිව්වට අහන්නේ නැහැ. එකට පොත කිව්වයි කිව්වට අහන්නේ නැහැ. මොකද අපේ එකනගේ රුචි අරුචිකම් වෙනස්. ඒ නිසා එක්කෙනෙකුට ගන්න පුළුවන්. එක්කෙනෙකුට හිතා ගන්න පුළුවන්. හරි මම ඉස්සර ප්‍රගල්භයි, දෝචක්ෂතරණයි කවුරු හරි චෝදනා කරනවා මම එයාට අපසාද අපසාද වෙනවා. දැන් උත්සාහ කරන අඩු ගන්න චෝදනාව ඉවර වෙනකන් කටවහගෙන ඉන්න. එයා කියන දේ අහගන්න. ඊපස්සේ පුළුවන් අපිට මේක හරි වැරදි කියන්න. නමුත් එහෙමත් බැරි නම් යම්පස්සේ වජ්‍ය දසාවි නිදීනම්ව පවත්තාරං යම්පස්සේ වජ්‍ය දසාවි වගේ Tamanට නිදානයක් පෙන්වන්න වගේ මේ දෙන උපදේශය දැකලා යාට ස්තුති කරන වෙනුවට අප්‍රසාදේ පළ කරනවා නම් ওইටත් වැඩි අසත්පුරුෂකමක් නැහැ. උන්ටත් වැඩි ආසත් ධර්මයක් නැහැ. ඒක නිසා ධර්මයේ Taman දිහාට ගලාන එනකොට ඒකට අප්‍රසාදේ පල නොකර සිටීම මේ චිත්තෝත්පාදේ ඇති කරගත්තා නම් යම් කිසි කෙනෙකුට අර දිගට වෑයම් කරන්න වෙනවා. දිගට වෑයම් කරනකොට හම්බ වෙන්නේ සුබ ලකුණු නෙවෙයි. මොකද අපි දැන් ගංගා දිගේ ඉහළට පීනන්නේ. ගිය පාර ඉන්නේ තමන්ගේ ඇඟට. අන්න ඒක කපාගෙන ඉදිරියට යන කෙනාට තමයි යෝගාවචරයය භික්ෂුවය සබ්‍රක්‍මචාරින් වහන්සේය බෝසතාණන් වහන්සේය ආදි වශයෙන් නම් කියන්නේ මේක මේ දීවල කපාන ඉදිරියට යන එකනවා. ඉතින් එහෙම යනකොට බුදුජානසී සඳහන් කරනවා එහෙම යන තව කෙනෙක් දකින්න හම්බුණත් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මොකද මුළු ලෝකෙම දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලම යන්නේ. අර පැත්තෙන් බොහොම යටහත් පහත්කම් කියන නමුත් පොඩ්ඩක් මතක් කරපුවම ඔස්සලා කියන්න බෑ මෑසයන්ට බෑ කේන්ති යනවා. ඒ චීදි Taman යටහත් පහත් වෙලා මේ කටයුතු කරනට ඇතිකටම මේ චිත්තක්ෂණය චිත්තෝත්පාදය වෑයම් කරනකොට මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ මොනම සහයෝගයක් ඇත්තේ නෑ මොකද මේ ලෝකේ මාරපාක්ෂික ලෝකයක් දුකේ පිහිටපු ලෝකයක් මේ අනිත්‍ය පිහිටු ගන්න දුක තේරුම් ගන්න ලෝකයක් නෙවෙයි මේක තියෙන හැබැයි මේ නිසා ගමන හරීම විචිත්‍රයි. පුදුමාකාර විචිත්‍රකමක් තියෙන්නේ. Taman විහිං මේ වගේ සුවච වෙන්න හදනකොට හැම කෙනාම Taman නිවටෙක් විදිහට සලකන හැටි, නෝන්ජලෙක් විදිහට සලකන හැටි, අතපැල්ලෙන් දාලා කතා කරන හැටි අනකොට ඒ තුලින් ප්‍රමෝදය උපදව ගන්න දන්නවනම්, ඒ තුලින් සතුට වෙන්න දන්නවනම් Tamanට නැවත ඉපදිච්ච අලුත් බබෙක් වාගේ නැත්තම් පොඩි එකෙක්ගේ සත්තරපත් වෙන්න පුළුවන්. මොකද හැම කෙනාම හරි ආසයි අනුන්ට උපදෙස් දෙන්නයි අනුන්ට බනින්නයි අනුන් පහත් කළා සලකන එක ලොකු ආස්වාදයක් ලබනවා ඒගොල්ලෝ. ඒ කියනවා අනේ කමන්නේ අපිට එකෙන් ලැබෙනවා නම් යම් කිසි සතුටක් මට බැලලා ගනි. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලමක් කියලා තිබුණා මේ ಭಾರತೀಯ වෛද්‍ය ක්‍රමද මොකක්ද කියලා පොතක්. අර මතක නෑ පියනන්ද හාමුදුරුවෝ වෙන්නේ ඇති. ඉතින් ඒ ශාන්ති লীලා තිබුණේ මේ තමන්ගේම මූත්‍රා බොණ්ඩේ කියන එක පොත. එච්චරයි බේද ලෝකේ තියෙන හොඳම බේද කියලා. ඒ ශාන්ති පෙරවදනේ ලියනවා. මේ පියනන්දයා ඉන්දියාවට ගිහිල්ලා උජ්ජ බීලා ඒ විදිහේ මේ අපටත් කියලා දෙන්න හදනවයි කියලා මට පුදුම විදිහට බයිනවලු. මේකලේ හැමදු යන්නේ ඒක ලියලා හරි සතුටක් ඇති වෙලා ලෙඩ තනිය වෙනෝ නම් මෝත්‍රා නොබීවට කමන්නේ නැහැ කියලා කිව්වා. හරි ලස්සනට වල කලපලා තිබුණා. ඒ මිනිස්සු ඒකේ දොස් කියලා කිසිම ලාභයක් නැති වැඩක් විවේචනය කරනවා. ඒ වෙලාවට අනේ කමන්නේ මම කරන වැඩේ මෙහෙමයි කියලා. මේ කාට හරි ඕනේ නම් එවැනි වාක්‍ය එවැනි මේ ආත්මෝපදේශ සහ එවැනි සාහිත්‍ය නිර්මාණ ජීවන බෝධිචර්යාවතාරේ පස්වෙනි නවවෙනි පරිච්ඡේදය පහපොච්චාරණය කියලා එකක් තියෙනවා. ඒකේ බසවන්දු වාදයන් වහන්සේ තම බෝධි චිත්තය උපදවා ගන්න අභි ගිවිසුමක් දෙනවා. මට දැන් ලෝකේ தත්ත්වය තේරෙනවා මේක මහා දුකක්. නිසා මම ඉදිරියට බෝධිචිත්තයක් ඇතිකරනද අදිෂ්ඨානයක් ගන්නකොට එයා කල්පනා කරනවා මම මීට ඉස්සෙල්ලා සංසාරේ මේ වගේ සතියක් අහපු නැති වෙලාවක භාවනා නොකරපු වෙලාවක හරි හැටියට හික්මිච්ච නැති වෙලාවේ කොච්චර ප්‍රගල්භ වෙන්නේද කොච්චර සත්පුරුෂයන්ට දොස් කියන්නේද කොච්චර ලැබිච්ච උපදේශ වලට පහත් කර සලකන්නේ නැද්ද කොච්චර කොනමගුකම් කරන්නේ නැද්ද කොච්චර සත්පුරුෂයන් දොස් කියන්නද අනේ දැන් මට මේකේ ප්‍රමාණය වැටහෙනවා මගේ අංග හීතල වෙනවා මගේ අංග කිලිපොළනවා ඒ නිසා මට මෙතෙන් පටන් බුදු වෙන තැන දක්වා ඒ සියල්ලම ගෙවම් කරන්න නම් ඒක ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එකකින් තමයි කරන්න වෙන්නේ නැත්තම් ගෙවල ඉවර කරන්න බෑ ශීක්‍රගාමීක මේකට මේක ගෙවන්න වෙනවා. දැන් මොකද ඒ තරම්මයි තියෙන වැරදිලා තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා අනේ කවුරු හරි කෑරලා කියලා ගහනවනම් ඒකේ මගේ මූණට වැටේවා. අනේ කවුරු හරි මෝත්‍රා කරනවනම් මගේ ඇඟට වැටේවා. අනේ කවුරු හරි කුණු එකතු කරලා විෂ කරන එක මගේ ඇඟට වැටේවා. කවුරු හරි කාට හරි බනිනවා නම් එතෙන්ට මම මැදි වේවා. කාට හරි කවුරු හරි ගහනවා නම් ඒක මගේ ඇඟේ වැදේවා. නැත්තම් නම් මේ කර්ම ගෙවන්න හම්බ වෙන්නේ ඒ වගේ රචනයක් ඒ වගේ කියන්නේ ඒ උද්‍යෝගමත් රචනයක් කොහොක්වත් නැහැ. අපේ තින් වෙලා තියෙන වැරදි මේ ප්‍රගල්ප ගති තියෙද්දි අපිට මේ තාම මේ නරාවලේ ඉඳ වෙලා තියෙන්නේ ඒ ධර්ම උකහා ගන්න බැරි කමනේ. උකහා ගන්න බැරි හේතුව අපි ළඟ පරණ දේවල් තියෙන නිසා අපි නිහතමානී වීම සඳහා කාටවත් චෝදකේන චෝදකම් න පසාදේති අප්පසාදේති කියන එක විනුවට ඒ චෝදනා උපදේශ අර්ථ ධර්ම Tamanට ලං කරගන්න ඒ ඇති වෙන නිහතමානීකම කොච්චරද කියනවනම් සරුවචන් වහන්සේ පවා ඒ ධර්මයේ Tamanගේ ගුරුතන් ලීලා සැලකුවා. නේද? සාස්ත්‍රු වෙන්නේ කියලා. අන්න ඒ විදිහේ හිතක් උපේලා ඒකට කටයුතු කරන කෙනාගේ සීල ශික්ෂා පොඩ්ඩක් හිතන්න. එහෙම කටයුතු කරන එක්කනගේ සමාධි ශික්ෂාව පොඩ්ඩක් කල්පනා කරන්න. එහෙම කටයුතු කරන එක්කනගේ ප්‍රඥා ශික්ෂාව කල්පනා කරන්න. එතකොට යාට වෙත පැමිණෙන යම් රුස්නා ගතියක් තියෙනවනම් වෙත පැමිණෙන Taman වේදන් ස්වං විවේචනයක් තියෙනවනම් වෙත පැමිණෙන අනුන්කේ අප්‍රසාදයක් තියෙනවනම් වෙත පැමිණෙන මේ දේවල් පිළිවෙලට වෙන්නේ මල කරදරයක් කියලා හිතනවනම් හැම වෙලාවෙම තීරුම් ගන්නවා ඔබ මෙතනදී ප්‍රගල්ප වුණොත් ඔබ අප්‍රසාදයට පත් වෙනවා ඔබ අනුන්ගේ දෝෂ දර්ශන ලක් වෙනවා මෙතනදී පරිසංගය නුරුස්නාගතිය ස්වං විවේචනයක් අනුන් පිළිබඳ විවේචනයක් එහෙම නැත්නම් මේ ලෝකේ දේවල් වියවුල් කියලා හිතනවනම් අන්නේ සෑම වෙලාවකම Taman ඒකෙදී ප්‍රවේශමෙන් නැත්නම් මේ බොරදී මාළු බාණ්ඩ යන්නේ නැතුව අරසවුනේ නැත්නම් අපි කොච්චර දන් දුන්නත් මේ දවසින් දවස ඇති කරන මේ ප්‍රගල්ප ගති වලට දාහණයෙන් ගෙවලා ඉවර කරන්න බෑ. අපි ඔය සිල් රැකලා මොන තරම් තටමැව්වත් ඒ ප්‍රගල්ප ගතිය මේකයි මෙන්න මේ වගේ නුරුස්නා දෙයක් එනකොට නොගැලපෙන දෙයක් එනකොට මම කොහොමද කටයුතු කරන්නේ? මම මේකෙන් මනාපමනාපකම් පහල කරන අවුල් වෙනවද නැත්නම් මෙතනදී ඔටුවෙක් වැලි කාන්තාරේ වැලි හුලඟක් වෙනකොට හොම්බ යනගන්නේ බිම. අන්නේ වගේ පරිස්සම් වෙනවද? එහෙම නැත්නම් හතුරෙක් දකින්නකොට ඉබ්බෙක් කට ඇතුලට ගන්නෙ. ඒ වගේ මම පරිස්සම් වෙනවද? එහෙම නැත්නම් අඬු කුප්පන්න ගියොත් අඬු නැහැ. ආය අඬු ඉතුරු වෙන්නේ නැහැ. ඒලට කරන්න තියෙන්නේ අඬු අකුලන එක. ඒක තමයි යෝගාවචරකේ තියෙන ඒ මු르දු ගතිය, අනදිමානි අනතිමානි ගතිය නැත්නම් සුවච ගතිය ආනේ ගති නැතුව අපි අඬුපුප්පන්න ගිහිල්ලා ඒ වගේ වෙලාවට විවෘත වෙච්ච ගමන් අපි එකතු කරන අපේ සියලු ගුණ ශරීරය අපේ සියලු ශිල්පද කිරිබිම්මල් නැටි කැටලා යනවා වගේ කඩලා යනවා. කිරිවල පිටත් දෙකට නැමිලා යනවා වගේ දෙකට යනවා. ඒක නිසා අර ගුණ අවුරුදු ගානකොත් හරි එක පොඩ්ඩක අප්‍රසාදය පළවෙච්ච ගම අර ඔක්කොම නැති වෙලා යනවා. ඒක නිසා භාවනාවේදී මේ වගේ මම අප්‍රසාදය නොවෙන්න වගේ බලා ගන්නවා. චෝදනාවක් ආවත් චෝදිකයට මම අප්‍රසාද පළ කරන්නේ මම මේක එදිනදා ජීවිතයේ සීලේ විතරක් නෙවෙයි භාවනා විදි කරන්න ඕනේ කියලා අර ගත්ත චිත්තුත්පාදයේ වෑයම් කරනවා නම් ඒ කෙනාට මූල කර්මස්ථානෙන් හිට පිට යනකොටම ස්වභාවයෙන් අප්‍රසාදිනේ පහළ වෙන්නේ මම මූල කර්මස්ථානයේ තියෙනවා ඒක මට අකුසල ඇති කරන්නේ මට කුසල ඇති කරනවා ඒක සතිය වඩනවා සමාධි ප්‍රඥා වඩනවා නමුත් ඒකට ඔන්න සත්‍යයක් කියලා කැඩුනා වේදනාවක් කියලා කැඩුනා හිතවිල්ලක් කියලා කැඩුනා කියලා ඒත් එක්කම අප්‍රසාදයේ ඵල වෙනවා ඒකට අපිට ඕන නම් කිව්වෙ අමනාපේ ඵල වෙනවා නැත්නම් දුක් වේදනා නැත්නම් දෝමනස්යක් ඵල වෙනවා අන්න එතනදී මේ කටුගහේ කටූල් කරන්න ඕනේ වගේ නුරුස්නාදයක් වෙනකොට පහළ වෙන මේ අමනාපය මේ දෝමනසය මේ දුක් වේදනාව දිහා පිට කෙනෙක් බලන්න වගේ බලන්න පුළුවන් නම් එතන මූල කර්මස්ථානයේ සතිය පවත්වනට වඩා කුසල් කරගන්න පුළුවන් සුවිශේෂී අවස්ථාවක්. මූල කර්මස්ථාන සතිය පවත්වනවත් හොඳයි. නෝපන්න කුසල් නොයිපදී විමගන්න හොඳයි. නමුත් යට තියෙන යම්කද්දෝ ගතියක් නිසා මොනවා හරි නුරුස්නාදයක් ආපු ගමන් අපි යමනාපේ පහල කරන වෙලාවේ අපි ඇතුළත තියෙන කෙලෙස් පිළිබඳව අපි දුර්වල වෙනවා. දුර්වල නොවි මෙතන මේ පහළ වෙච්ච අමනාපය, පහළ වෙච්ච දෝමනසය, එතන පහළ වෙච්ච මේ දුක දිහා බලලා ඒ පහළ වුණේ නම් යම් කිසි හේතු ධර්මයක් මත නමුත් මේකෙන්ම නුරුස්නා ගතියෙන් අකුසල් කරගන්න ගියොත් මමත් අප්‍රසාදයටපත් වෙනවා අමනාපයටපත් වෙනවා කියලා භාවනාවට පහළ වෙන අතුරු ආන්තරවලදී හරස් කැපීම් වලදී තමයි යෝගාවචරගේ යෝග ගතිය එහෙම නැත්නම් යෝගාවචරගේ තියෙන ඊවසන සුළු ගතිය නොසලෙන ගතිය මතුවේ. ඒක හුඟක් අඩු යාදනිකයයි. ඔබ ආධුනික ලොකු කැපකිරීමක් කළා ලොකු ආයාසකින් මේකට ආවට පස්සේ යෝගාවචරය හිතනවා දැන් මම කාටවත් කරගන්න බැරි විදිහට ඔන්න ගිහිගෙන් අයින් වුණා. తాවකාලිකව ස්ථිරව. දැන් කාටවත් කරගන්න බැරි වුණොත් මම භාවනා මධ්‍යස්ථානට ගියා. කාටවත් කරගන්න බැරි විදිහට මට උපදේශුත් ලැබුණා. ඕන්න මම භාවනා කරන්න යනවා. දැන් ඔක්කොම හරියන්න ඕන කියලා තමයි යෝගාවචරය හිතන්නේ. මට ඔක්කොම දැන් කරදර නැති වෙන්න ඕන. දැන් ඒ බොහොම අමාරුයි උපයාගත්ත මොහොතනේ. නමුත් මේ යෝගාවචරයාගේ ගමන පරිශෝතගාමී නිසා ගඟති ගිහිලට ගමනක් යන ගමනක් නිසා සාමාන්‍ය ජීවිතයට වැඩිය නුරුස්නා ගතිය අනිවාර්යයෙන්ම පහළ වෙනවා භාවනා කරන කෙනාට. කොටිම කියනවනේ ඉඳගෙන ඉන්න ඉරියව්ව එපා වෙනවා. කොටිම කියනවනේ මේ භාවනා කරන අය දිහා බලනකොට මන්ද හොන්තුවක් මේ මොන හොල්මන්ද කියලා හිතෙනවා. උපදේශොත් එපා වෙනවා. භාවනා මධ්‍යස්ථානත් වෙනවා. ආහාරත් එපා වෙනවා. පුදුම කේන්තියක් ගන්න පටන් ගන්නවා. ඒ ගුරු පන්දි ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. උන්වහන්සේ පිළිවෙණ ඉගෙනගෙන ඒ චේත්‍යංගන ධම්මාචාර්ය විභාගේ පාස් කරලා වේලාවක හිතලා තියෙනවා භාවනා කරන්න. ඒක සාමාන්‍ය කාටවත් හිතෙන්නේ නැහැ. උගතුන්ට භාවනා කරන්න හිතෙන්නේ නැහැ. ඒක නිසන්වනේ මුල ඉඳලම ගත්ත ප්‍රතිපත්තියක්. උගත්කම දෙන්න එපා දුන්නොත් භාවනා කරන්න නැහැ. ඒ නිසා දෙනවනම් භාවනා උගත්කමට ඉස්සලා දීපන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේකට වෙනස් මේකක් හපේන උන්වහන්සේ ඉස්සලා තියෙනවා. මහසිසයඩෝ මේ ක්‍රමයක් පටන් ගන්න තියෙනවා භාවනා කරන්න යන්න ඕනේ. ඉතින් දැන් පැවිද්දෙන් මම දැන් දසවස් වෙනදත් ඉස්සලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා බැලින්නවනේ එක එක්කනවත් විනේ නැහැ නීති නැහැ. සිල් නැහැ. මේ භාවනා කරන්න ඇවිල්ලා තියෙන සංඝයා කිරිබිම්මල් නැටි කඩනවා වගේ සිල්පද කඩනවා. තද වෙනවලු කේන්ති යනවලු මොන විදියෙන්වත් ඉවසන්න බෑ. මේ ස්වාමීන් වහන්සේ වශයෙන් ඇත්තටම පණ්ඩිත සාන්තේ හරි විනය කරුකයි. ඒ වගේම ඔය අනුමාන ඥාන වලින් ලෝකේ දැන් තියෙන හොඳම මිනිහා මම දැකලා තියෙනවා. හොඳ මිනිහා ගැන අරකවද උත්තරමෙන් වංශේ. මේ මගේ කට වචන හොඳ නැති නිසා. මේ සංසාර අනුමාන ඥාන තියෙනවා. ඒක නම් මම ලෝකේ කවුරක්වත් දකින්නේ ඉච්චර. ඒ නිසා වචනයක් කතා කරන්න ඉතාම කිරලමෙන්ලා. සුමානේ අනකොට තද්ද වෙලා මොකක්වත් නැතුළු පරියන්ඛයක් හරියන්නේත් නැහැ. බණක් අහන්න දෙන්නෙත් නැහැ. කාමරේට ගියාම එතන ඉන්න සංඝයා විනේ නැහැ. භාවනා කරන්න ගියාම ඒගොල්ලන්ගේ විනයක් නැහැ. ඉතින් කල්පනා කරලා මේ අකු මේ අනිත්‍යයට වැඩිය විනේ තියෙන ඉබයි. දැන් මේ භාවනාවට ආපුවානේ මොකක්වත්ම නැතිව. ඊට පස්සේ උපදෙස් දීලා තියෙන ඊශ්වර උමින්සයාඩෝ ඒ ශාන්තිසේ කියලා තියෙන මේ භාවනා කරන්න ගියාම හිත ටිකක් පොද්දල් වෙන ගතියක් එනවා. හිත ඉද්දෙන ගතියක් එනවා. මුරුස්නා ගතියක් එනවා. අනුගේ දොස් දකින ගතියක් එනවා. ඒක මේ සතිය වැඩෙන බවට ලකුණක්. ඒක හොඳ දෙයක්. ඒක නරක දෙයක් නෙවෙයි. මේකත් හරියට තේරුන්නේ නැතුළු හොඳ පැත්තට. කාමරෙට ගිහිල්ලා කල්පනා කරගෙන ඉන්නවලු. දැන් උඩත් කටු බිමත් කටු ඉඳ විස්ථානෙත් නැහැ මෙතනත් නැහැ තද වෙලා. කල්පනා කරනකොට ඒ ස්වාමීන්ට හිතුණලු මේ මම හරියට පුංචි බෝට්ටුවක නැගලා මහමුද මැදට ගිය මාළුකාරයෙක් වගේ මට පේනවා ඈත තව තව මාළුකාරයෝ මාළු අල්ලනවා නමුත් මට පේනවලු විශාල සුලිසුණක් එන්න හදනවා. මොහොත අඹරවගෙන වලාකුළු කළු කරගෙන සුනාමියක් එන්න හදනවා. අනික් මාළු කාරයෝ රත්ත පහක ගානක් නැතුව මාළු බානවලු. ඉතින් මෙයා කෑ ගහන්න පටන් ගත්තලු මේ කංගරුකුළු කරගෙන මහා සුලිසුලකක් කෙනවා රුවල් බාපියල්ලා පරිසම් වෙල්ලා මාළු අල්ලන එක නෙවෙයි ඕන කරන්නේ පරිසං වෙල්ලා කියලා කෑග ගහින බලනකොට බලවල මගේ රුවලවත් තව බාලා නැහැ. මේ අනුන්ගේ රුවල් බාන්න කතා කරනවා කියලා කල්පනා වුණා. ඊට පස්සේ කල්පනා කළා මේක තමයි හාමුදුරුවෝ බන්නට කිව්වේ. මේ වැඩක් බලාගනින් ඕ නුරුස්නා ගතිය එනවා. එපා වෙන ගතිය එනවා. විචන එනවා. ඒක භාවනාවේ දියුණුවක්. ඊට පස්සේ එක සුමානයකව භාවනා කරේ. කියන දේ තේරුණා එහා පැත්තට ගියා. ඒක නිසා භාවනාවේදී මේ නුරුස්නා ගති පැමිණීම අසත්පුරුෂයාට කමඨහං සුද්ධරිච නැති එක්කනට සුතමේ ඥානෙ නැති එක්කනට වෙන්නේ මහා කාලකන්නිකමක් විදියට. නමුත් මේ ප්‍රගල්භ ගති විනෝඩ සෝච සෝච ගති බහල කරන්න හදන එක්කනට ඒක හොඳ ප්‍රගති පරීක්ෂණයක්. බලන්න පුළුවන් මේ භාවනාවේදී එන අතුරු ආන්තර කරදර එනකොට මගේ හිත එන්නේ එන්නේ එන්නේ පොරට වැඩිචි බල්ලෝ දෙනෙක් වගේ ගොරව ගන්න කොටි වගේ නලියනවද? එහෙම නැත්නම් එnde end end end මේකට සූච ගතියක් කීකරු ගතියක් පන්නන්න පුළුවන්. ඒ එන චෝදනාවලට චෝදනා කරනවද? කවුරුහරි අසාමාන්‍ය විදිහට සද්දයක් ඇවිල්ලා මට බාධා වුණාට මම සද්දෙට චෝදනා කරනවද නැත්නම් මේ මම නුරුස්නා ගති වැඩි කෙනෙක් ඉද්දන ගති වැඩි එක්කෙනෙක් සද්දෙන් කිපෙන කෙනෙක් කියලා Taman තේරුම් ගන්නවා එහෙම නැත්නම් කකුලේ වේදනාවක් එනවා වේදනාවට වෛර කරනවද? නැත්නම් මේ වේදනාව ආපුවාම වේදනාව තියේදී ආනපන බලන්න පුළුවන්ද? වේදනාව තියේදී ඉන්නීටව බලන්න පුළුවන්ද කියලා මේ වේදනාව හරහා දකින කෙනෙක්ද කියන දෙක මේ අනුමාන සූත්‍රයේ සඳහන් නොවුනට ඒ සඳහා හික්මින කෙනාට වයයන් කරන කෙනාට අරකේ ලේසියක් විදිහට හේවණලක් විදිහට තේරෙනවා භාවනාදී ඇතිවෙන යම් සැකයුතු තැන් ගැටුම් අප්‍රසාදේ පල කරන තැනක් එනකොට භාවනාවේ ලොකු කුසලයක් කරගන්න පුළුවන් වෙලාවක් ඒක. ඒක මග අරින එක හෝ ඒකට වෛර කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඒ ගුරුමි ස්වාමීන් වහන්සේ මතක් කරනවා භාවනා කරනකොට දුක් වේදනාවක් ආවොත් එහෙම නැත්නම් නුරුස්නා ගතියක් ආවොත් ඒ සීනි දෙව්දුවගෙට වැඩියා කියලා තේරුම් ගන්න තියෙනවා. දැන් විශාල විපස්සනා ඥානයකට පෙර නිමිත්ත තමයි මේ නුරුස්නා ගතිය. මේ කියන අමනාප ගතිය. මේක මගාරවන්න නැතුව මේක සූච ගතියෙන්, චීකරු ගතියෙන් මේක විනිවිද ගන්න පුළුවන් වුණොත්, මේකත් එක්ක ගත කරන්න පුළුවන් වුණොත්, ගත කළ ප්‍රමාණයට, එතනේ විදින ප්‍රමාණයට ඥානයක් හැපැත්තේ තියෙනවා. මේක මග ඇරියොත් තමයි මග අරින්නේ ඥානය. ඒක මහචී සයඩෝ ස්වාමීන් වහන්සේගේ පොතේ ලියලා තියෙන්නේ භාවනා කරනකොට ලොකු ඥානයක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා ලොකු දුකක් එනවා. පොඩි ඥානයක් පහළ වෙන ඉස්සෙල්ලා පොඩි දුකක් එනවා. ඒ නිසා පැමිණෙන දුකේ හැටියට හරහවගේ දුකේ හැටියට තමයි පහළ වෙන ඥානය. ඒ නිසා මේ දුක එනකොට බය වෙලා පැන්නොත් චෝදනා කෙරුවොත් අප්‍රසාද වුණොත් Taman අර ඥානයටයි අප්‍රසාදේ පළ කරන්නේ. ඒන සද්ධර්මයටයි අප්‍රසාදේ පළ කරන්නේ. ඒ ඒ සත්පුරුෂයටයි අප්‍රසාදේ පළ කරන්නේ. ඒ නිසා ඒක හරහා විනිවිදින්ටයි මට පෙරපින් අවශ්‍ය කරන්නේ. ඒක හරහා විනිවිදින්ටයි මට ක්‍රමසාවිදි අවශ්‍ය කරන්නේ. ඒක විනිවිදින්නයි මගේ සාමාන්‍ය දැනුමට අවශ්‍ය කරන්නේ. මේ වෙලාවේදී සියලු සාමාන්‍ය දැනුම සියලු යසීම් සියලු පෙරපින් පාවිච්චි කරලා බලන්න ඕනේ මට මේක තව එක චිත්තක්ෂණයක් මේ ආපු වේදනාවත් එක්ක වේදනාවට වෛර නොකර ඒ හරහා ආනපන බලන්න පුළුවන්ද? ඉන්න ඉරියව බලන්න පුළුවන්ද? සක්මන් කරන තව පියවර සක්මන් කරන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ දුර්වචකම ඉඳලා සුවචකතියට යන්න පුළුවන් ගමනේ සීමාවක් නැහැ. කිලෝරක්ම නැහැ. කොච්චර හරි යනවා. ඊට පස්සේ මේ මනුස්සයාට වෙන්නේ මේ යෝගාවචරයට වෙන්නේ පැමිණෙන පැමිණෙන හැම දුකකින්ම පැමිණෙන පැමිණෙන හැම බාධකයක්ම තමන්ගේ ගමනට සාධකයක් කරගන්නවා. ඒ සුවචකම නිසා, ඒ මෝරුදු ගතිය නිසා, මේ අනතිමානී ගතිය නිසා, අනලස් ගතිය නිසා එතකොට තේනවා මෙතෙක් මේ ආපු පණිවිඩයේට දොස් කිව්වා, ප්‍රසාදේ පළ කරා, උණු වතුරක් කරුවා, දොර වැහුවා. දැන් විතරක් කිලින්ම හදිසියලා දොර වහන වෙනකොට මේකත් එක පොඩ්ඩක් ඉන්න බලනවා. මේකට කියනවා අපි ඉවසීම කියලා. අපි මේකට කියනවා ආශ්‍රෝක ධර්මේ කම්පා නොවීම කියලා. අන්න එහෙම ඉන්නකොට මෙයාට දැනෙන ගතිය තමයි යෝගාවචරයට දැනෙන ගතිය තමයි අරමුණත් එක්ක වෙන්දට රෙඩි ටිකක් වෙලා ඉන්න පුළුවන්. පරියන්කයට ගියාට පස්සේ ටිකක් වෙලා ඉන්න පුළුවන් අවසාන ටික නලිය නලිය තමයි ඉන්නේ. හොරකක තමයි ඉන්නේ. හැබැයි ඉස්සර වගේ නැගිටලා යන කලබල වෙන්නේ නැහැ. මොකද Taman හිතක් උපේදලා තියෙනවා. යටුමක් ඇති නොකර ගන්න. අප්‍රසාදේ පල නොකරන. දැන් වෑයමක් තියෙනවා. නලිය නලිය දැන් එතකොට නිකන් ලුණු දෙහි දැම්මා වගේ තමයි ඇඟ දැනෙන්නේ. මඩපුවක් ගෙඩියක් වගේ මමාරුයි. කාගෙන ඉන්නවා. ආයෙදවල තියෙනවා හරි. දැන් ඔන්න ෆයිට් එක යනවා. දැන් තමයි භාවනාව යන්නේ. ඒක ලොකු ඥාන නෑ, ලොකු සති නෑ, ලොකු සමාධි නෑ. හැබැයි මේ මේ දේ මම මේ දුක විඳින්නේ ලාභයකට, සත්කාරයකට, සම්මානයකට, සිලෝගකට නෙවෙයිනේ. මේ ධර්මයේ ප්‍රകൃතිය අස්පනා පිට දෙයක් එක්කනේ මෙන්න මේ සතම් පාඩේ නැත්නම් මේ සතම් උපක්‍රමේ මේ ක්‍රමසාවිදී අල්ලගත්ත මනුස්සයාට හරිම අමාරුයි කිව්වට අහුවෙන්නේ නැහැ මොකද හුඟ දෙනෙක්ට ඕන කරලා තියෙන්නේ මේ කර ශරීරේ හැප බිඳගෙන මේ බුබ්බඩේ වගේ රැයට කාලා පුතියන්නනේ ඒගොල්ලන්ට මේ කතාවක් අහන්න හම්බ වෙන්නේ නැහැ නමුත් මේ පැමිණි දුක් පැණි රහයි කියලා මේකත් එක්ක විඳින්න ගියාට පස්සේ හොඳ සීලක පසුබිමක් අවශ්‍යයි ශ්‍රද්ධාවක පසුබිමක් අවශ්‍යයි මේ තිස්ලා කමඨාන සුද්ධ වෙලා තියෙන්න ඕනේ අපේ ලොකු ආමතුරුන්ගේ අත්තරම් වචනේ හැටියට මේකට ලෑස්තිලා යන්න ඕනේ ගියාට පස්සේ තේරෙනවා මෙච්චර මේ තිස්ලා කොච්චර අවස්ථා අපි මග ඇරලා තියෙනවද දැන් විතරයි මේක පුළුවන් උනේ කියලා ඩිංගිතක් හරි මේ චුට්ටිතක් හරි චෝදනාවක් අමනාපයක් කරදරයක් වෙනකොට ඒකට චෝදනා නොකර ඉන්න පුළුවන් ගතිය දැකලා ප්‍රතිවීක්ෂ කළ බලනකොට මං ඉස්සන මේකට නැගිටලා ගිහිල්ලා යන්න. එහෙම නැත්නම් මම මේ මේ මේව පාරිශුද්ධ කරගන්න නැතුව කමටහන් සුද්ධ කරන්න නැතුව භාවනා කරන්න බෑ කියලා කලබල වෙලා ඉවරයි. දැන් නෑ. ඔක්කොම පැත්තක තියලා තව පොඩ්ඩක් තව චිත්තක්ෂණයක්, තව හුස්මක්, තව වමක්, තව දකුණක් තියන්න ගියාට පස්සේ ආට තේරෙන පටන් ගන්නවා දැන් අම්මා අප්පා නොදුන්න මාතොලින් මහටගත්තා ශික්ෂාවෙන් මහටගත්ත ශක්තියක්. ඒකට ඉතින් ශික්ෂාව කියලා තමයි කියන්න වෙන්නේ. මේ ශික්ෂා ශක්තිය එනකොට පුදුම ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. දැන් නම් වැඩේ පටන් ගත්තා. එතකොට ඒක ප්‍රීතියක් වඩටපත් වෙනවා ටික වෙලාවක් යනකොට. හැබැයි ඉන්නේ තද දුකක. ඉලින්ම දුකට මොන දීලා ඒක ලුණු මිනිස් දැම්මා වගේ ලුණු දෙහි දැම්මා වගේ මඩපුවක් ගෙඩිය වගේ විඳගෙන ඉන්නේ. ඉන්නකොට තේරෙනවා මම මේ දේ කරන්නේ ශාසනය වෙනුවෙන්. මම මේ දේ කරන්නේ සීල සමාධි ප්‍රඥා වෙනුවෙන්. මම මේ දේ කරන්නේ රාග ද්වේෂ මොන නැති කරන්නයි. මම මේ දේ කරන්නේ ලාභ සත්කාර සම්මාන දිලෝක සඳහා නෙවෙයි. මේ දේට මාව මෙතෙන්ට වට ගන්න මගේ අම්මට බැරි වුණානේ. මගේ අප්පච්චිට බැරි වුණානේ. මගේ ගුරුවරන්ට බැරි වුණා. බුදුහාමරන්න පුළුවන් වුණානේ. මේකනේ බුදුහාමරංග දෙන පුරුෂ ධම්ම සාරති ගුණය. දැන් මේ අවුරුදු ගානකට පස්සේ ඔන්න මම යටත් වෙනකොට සුවච වෙනකොට බුදුහාමරංග පුරුෂ ධම්ම සාරති ගුණය වැඩේ. ඒ නිසා මං පුද්ගලයෙක් වශයෙන් මයි ළඟ තුන අමන ගතිය එහෙම නැත්නම් තේරෙන්නේ මේ දුර්වච ගති. නැත්නම් මේ ප්‍රගල්ප ගති. කොච්චරද කියනවනම් මට බුදුරජාණන්සේගේ අරහං ගුණයට එච්චර නම්බුකාර හිතෙන්නේ නැහැ. මට හිතෙන්නේ බුදුහානක පුරුෂ ධම්ම සාර්ථි ගුණේ මං වගේ අවලමෙක් මේ වගේ කර්මස්ථානාචාර්යවරයෙක් කරපුවම පොඩි සෙල්ලමක්ද කරලා තියෙන්නේ. මයිත් එක්ක එදා හිටපු එකක් නම් කවදාකවත් හිතන්නේ මේක මේක කරන්නේ බොරු කියලා කියන්නේ. මේ මහානකම කරනවා කියලා තෝක බොරු කරන්න කියලා කියාවේ එහෙම චරිතයක්. මේ මොකද මේ එක්කෙනෙක්වත් මට උදව් කළා නැහැ. මේගොල්ලෝ උදව් කරේ ප්‍රතිවේක්ෂාවට විතරයි. මම මේගොල්ලන්ට යමක් කියනකොට මේගොල්ලෝ අමනාප වෙනවනම් මේගොල්ලෝ ඒ වගේම තමයි මටත් කට්ටිය අමනාප වෙනවා. මේක දිහා බලලා බුදුහාමුදුර කන්නාඩි දීලා තියෙනවා චීන කන්නාඩි දීලා තියෙන බලපම් පිළිබිඹු බලවන් කාගෙත් හිතවල කරන එක විදියට අන්න ඒක නැති කරන්න කටයුතු කරන්න ඕනේ කියලා යන්න ගියාට පස්සේ අපිට කරදර කරපු හැම කෙනෙක්ම දේවදූතෙක් වඩපත් වෙනවා. බාධා කරන්න හදන හැම කෙනෙක්ම කර්මස්ථානාචාර්යවරයෙක් වෙනවා. ඒක නිසා කියනවා කර්ම මේ වාඩි විලා භාවනා කරලා හරියට මේ ප්‍රගල්බ ගති නැතුව, ඔලමල ගන්න නැතුව එන කරදර බාධකයේ හරහා තව චිත්තක්ෂණයක් පුළුවන් හරිය ගැටුමක් නැතුව ඉදිරියට යන්න පටන් අරගත්තොත් උඹට හමන හුළඟෙත් කමටහන තියෙනවා. ගලන වතුරෙත් කමටහන තියෙනවා. දැල්වෙන ගින්නෙත් කමටහන තියෙනවා. පොළවේ තද ගතියෙත් කමටහන තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ හතරමහා ධාතුන් මේ තරම්ම ප්‍රසිද්ධව ඒ ධර්මතා පල කරද්දිත් අපිට පේන්නේ නැති අපේ ප්‍රගල්භ ගති නිසා. අපේ මාන්නක්කාර නිසා අපි මේ මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්නවා කමටහන් දෙන්න. පඨවි ධාතුවේ තියෙන සම්පූර්ණ ලෝකේ ධර්මතාවයක වැඩ කරන තනි ක්‍රම ධර්මතාවයක. ආපෝ ධාතුවේ තියෙන තේජෝ ධාතුවේ තියෙන වායෝ ධාතුවේ තියෙන ඉතින් අපි ඒ ඒවට යටත් වෙන්න අපි කැමති නේ අපි කියනවා වෙනම කර්මස්ථානාචාර්යවරයෙක් ඕනේ මටම වෙනම කමටහන් සුද්ධ කරන්න ඕනේ මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද අපි මේ සංඥාවක් ඇති කරන තියෙනවා මම මෙච්චර කප කරපුවාම මට සාසනෙ මෙච්චර වෙන්න ඕනේ කියලා එහෙම ගනුදෙනුවක් මේ සාසනේ නැහැ. මෘතු අනිජෝමානී ගති තියෙනවා නම් ඕනම කෙනෙකුට රාහුල කුමාරයෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට නිහතමානී වෙන්න පුළුවන්. ඒක නිසා සරුවත් සංසේ සඳහන් කළා තියෙනවා සංඥා විරත්තසන සම්ති ගන්තා පඤ්ඤා විරත් විමුක්තසන සම්ති මොවා සංඥංච දික්ඛංච යේ අග්ගහේසුන් දේ තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ මේ ලෝකේ තියෙන හුදු සංඥාවක් විතරයි මොයි මෛත්‍රී බුදුහාමුදුර කියලා හිතාගෙන එක සංඥාවක්. මේ අපේ බුදුහාමුදුර අපවත් වෙලා පිරිනම් පාල අවුරුදු 2600ක් ගියා කියන එක සංඥා ධර්ම නම් මොයි මොකක්වත් නැහැ. ධර්ම ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ හිතනවා දැන් නම් අපේ මෑතක් වෙනකන් අපේ හිටු නායක හඳුරෝ නිකායවල කිව්වේ අනේ පිස්සු භාවනා කරන්න පුළුවන් ද මේ කාලේ කමටහන් දෙන්න කවුද ඉන්නේ මේ කාලේ කමටහන් දෙන්න කවුරක් කරන්නේ භාවනා කරන්නේ කොහොමද? ඒව කරන්න බෑ. අපිව පුළුවන් බිස්නස් එකක් කරන ජීවත් වෙමු කියලා ප්‍රසිද්ධිය කිව්වා. එහෙම ශාසනයක ඉඳලා තමයි මේක අවුරුදු 40කට ඉස්සලා මේ බිම ගොඩ ගැහුනේ මේ ජීවිතේ නිවන් දකින්නයි කියන පදන මේ දවස්වල කොච්චර hina වෙලා තියෙනවද මේකට මම කරන්න පුළුවන් වැඩක්ද මේ කරන්නේ කියලා මම පිළිච්ච ශාසනය කොහෙද මෙව්වට බුදල් යට කරලා කවදද හරියන්නේ කියලා ඒ ජීවිතෙත් මේක අරගෙන ගියානේ ආන්නේ ඒ වගේ මේ අවුරුදු ගානකට පස්සේ මේ මට මේ වගේ ශාසනයෙන් යම් ප්‍රමෝදයක් ප්‍රීතියක් පස්සද්ධියක් යන්තමට හරි පහළ වෙන බව දාන්නව නම් ඒක නට තේරෙනව නම් මොකක්වත්ම අදාළ දෙයක් නැහැ සුවචකම විතරයි මෘදු ගතිය විතරයි මෙලෙක් ගතිය විතරයි අපිට සුවච නැහැනේ මෘදු නැහැනේ මෙලෙක් නැහැනේ මන ඇහෙන්න ඇහෙන්න ප්‍රශ්න වැඩි වෙනවා කමටහන් දෙන්න දෙන්න ප්‍රශ්න වැඩි වෙනවා කර්මස්ථානචාරු වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න ඇති වෙනවා මොකද සංඥාන්ත දික්කින්ච යේ අග්ගහේන්සු මේ ලෝකේ තියෙන සංඥාවල් වල සංඥා තියෙන තාක්කල් ගැට සංඥා විමුක්තසන සම්තිකන්ත මේ සංඥාවල් වලින් යම් කිසි කෙනෙක්ගේ හුදු සංඥාවක් විතරයි මේක මෙරිඟුවක් විතරයි මේක හීනයක් විතරයි මේක හුදු මායාවක් විතරයි කියලා දන්නේ කනට අර මනුස්සයා මොන මතේ තිබ්බම අපිට මොකෝ ගැටෙන්න දෙයක් නැහැ. ඒලා ඉන්නේ සංඥාව. ඉතින් මම ඔකට ගැටෙන්න මම සංඥාව ඉස්සෙ අල්ලගන්න එපා. දැන් මේ යට ඒ අතේ මතේ ඉන්න පුළුවන් ඔබ හිටපන්. මම සංඥාව අල්ලගන්න නැත්නම් මට ගැටුමක් නැහැ. පඤ්ඤා විමුක්තසන සම්ති මොහා. ප්‍රඥාවෙන් ගැලවිච්ච මනුස්සයාට කාගවත් මොහේ තුනට මට ගා ගන්න ඕනේ නැහැ. මොහෙන් එන්නේ යම් කිසි කෙනෙක් සංඥාව ඇල්ලුවා නම් යම් කිසි කෙනෙක් දිත්‍ය ඇල්ලුවා නම් එයා ගැටි ගැටි ලෝකෙන් යනවා හප්ප හප්ප වාද කර කර තෝතෝ වරපන කී කිය. ඒක නිසා මේ සංඥාවක තියෙන මේ පටලැවිලි ස්වරූපේ මේ දික්කියක තියෙන පටලැවිලි ස්වරූපේ නිසා අද කොට එන්න බැරිම જાතිය තමයි බෞද්ධය. මොකද බෞද්ධය ඒ තරම්ම වැරදි සංඥා රාශියක් ගිලගෙන ඉන්නේ. වැරදි සංඥා නෙවෙයි වැරදි දික්ටි. බෞද්ධ හැම කෙනාම හිතනවා අපි සම්මා දිට්ඨිය කියලා. ඔක්කොම මුස්ලිම් මිනිස්සු මිත්‍යා දිට්ඨිය කියලා. අයියෝ අද වැඩියෙන්ම පොත්පත් කියලා ඒක භාවනා කරන්නේ මුස්ලිම් මිනිස්සු. අපි බෞද්ධ අපි ධර්මදීපී පුදුනේ අපි තමයි ලෝකෙට ධර්මයේ දුන්නේ අපි මෙහෙමයි කියලා කටපත දොඩවනවා. එද පිටරටින් එන මිනිස්සු ඇවිල්ලා හිතන්නේ මේක ඉන්න හරියක් රහතන් වහන්සේලා කියලා. ඒත් බණ්ඩහැලේ බණ්ඩේ වගේනේ. මාලිගාවට ගිහිල්ලා එනකොට ඔන්න සෙලපුතක උසලා ඉතින් හිමිසු බලන්නේ හද්දෙන්නේ මේ මේ දනදාවාදී වල එනකොට සෙලපුතක උසලානේ. කුරුම්බ ගෙඩිය කපලා කුරුම්බ ගෙඩිය බොනකොට පෑන්ට ගහලා. මෙන්න සකල සිරිපිටි ශ්‍රී ලංකාවේ වගේ. ඉතින් මේ මිනිස්සු කියනවා දැන් උඹලා ධර්මද්වීපනේ උඹලාගේ මිනිස්සු සාමාන්‍ය පන්සිල්ලත් නැද්ද? මේ මිනිස්සු එන්නේ කොහෙද? මීගමුවේ ඉඳලා පල්ලෙහා මොහොත තීරේ. ඒක තමයි වැඩියෙන්ම ගණිකවෘත්ති තියෙන්නේ. ඒ තමයි මේ වැඩියෙන්ම කොල්ලෝ ලිංගික හැදිරීමට යොදවන්නේ. ඒක තමයි කුඩු වැඩියෙන්ම තියෙන්නේ. ඉතින් සුද්ධ ආපු ගමන් එතන ගියාම හිතනවා ඒ ගෙදරට ගියාම අඩේ මෙතන චතුරාර්ය සත්‍යය ඇති. පටිච්චසමුප්පාදේ ඇති. ඉතින් අපේක්ෂා කරනවා ටිකක් මේ මිනිස්සුගේ මේ පටිච්චසමුප්පාදේ නෑ නම මහතර ඥාන කෙනෙක් කියම ඕනද රැට කියලා අහනවා හරි. නැත්නම් කොල්ලෙක් ගෙනත් දෙන්නද කියලා. ඉතින් එතකොට මේ මිනිස්සු අහනවා මෙන්න අපේ ධිට්ඨියයි අපේ සංඥාවයි. මේක වෙන කට්ටිය කරන ප්‍රශ්නයක් නෑ මොකද මේ මිනිස්සු කාම ලෝකේ ඉන්නේ. මේ බෞද්ධයා කියන සතා ඒ තරම්ම සංඥා පටලවාගෙන තියෙන. ඒ තරම්ම දිට්ටි පටලවාගෙන තියෙන. ඒ නිසා අපි කරා ධර්මයේ එන්නේ නැත්තේ අපි ළඟ තියෙන මේ ප්‍රකල්ප ගති නිසා. එහෙම නැත්නම් අපි ළඟ සෝච ගති නැහැ. සෝච ගති තියෙනවා නම් වැස්සෙත් බන. අවුෙත් බන. උලංගෙත් බන. ගින්නෙත් බන. ගලන වතුරෙත් බන. ඒ කැන්දාවේ ඉඳලා ආපු නෝන කෙනෙක්, දොස්තර නෝන කෙනෙක් ඒ පන්දිසාංශික භාවනා කරනකොට කියනවා අනේ මන් දන්නේ ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු කියනවා මේ ධර්මයේ බොහෝම අමාරුයි කියලා. හොයන්න අමාරුයි කියලා ඒකට මං ඉපදිනේ සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටික රටක අවුරුද්දේ මාස 8ක් හිමින් වෙහිලා තියෙන හැබැයි ස්වාංශ ධර්මේ මා හොයාගෙන ආවා. මම ගියේ නෑ ධර්මේ හොයන්න. මම ළඟට ආවේ ධර්මේ මා හොයාගෙන ආවේ. ඉතින් ඡායඩ ඔක්කොම ඉතින් උඹ උකහා ගන්න ගතිය තියෙනවා නම් මෙලෙක් ගතිය තියෙනවා ඕන තරක ධර්මයේ තියෙනවා. අපි මේ ධර්මයේ ගැඹුරුයි කියලා කියනවා නම් අපි මේ ධර්මයේ හොයන්න දුෂ්කරයි කියලා කියනවා නම් ඒ කියන්නේ ධර්මයේ මට එපා කියන එක තමයි. වෙන්න මොකක්වත් ධර්මේ නෑ ඔය පටලවන්න දෙයක්. මම ඒකට කැමති නැත්නම් ඒක වෙනස් වෙන්න උචි හිතක්වත් උපදවන්න කැමති නැත්නම් ඒ සඳහා පුංචි හෝ ප්‍රයත්නයක් කරන්න කැමති නැත්නම් ඒ වගේම මේ ධර්මයේ අනුව මේ එන දුෂ්කරතා අපහසුතා දිහා පොඩ්ඩක් වෙනස් ස්වරූපයෙන් බලන්න කැමති නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ නෙමෙයි මුණ බුදුහාමුදුරුවෝ පාරුණත් අපි තියෙන මේ ප්‍රගල්ප ගති නැති වෙන්නේ නැහැ. ඒක කවදාකවත් ව්‍යවස්ථාවකින් නැති කරන්න බෑ. කවදාකවත් රටේ හිරේ දාලා අච්චු කළ කරති කරන්න බෑ. පච්ච කොටලා නැති කරන්න බෑ. ගහලා නැති කරන්න බෑ. බය කරලා නැති කරන්න බෑ. ඔය කවුරු මොන જાති කරවත් අපායට ගිහින් නැති කරන්න බෑ. කරනවා නම් කරන්න තියෙන මේ සිත් ඇති කරගන්න ඕනේ මං කෙරෙහි අරයා මෙයා පිළිබඳව මට අමනාපය තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ගැති තියෙන මයි ළඟත් මටත් අනුන්ගේ අමනාපය අප්‍රසාදයේ පළ වෙනවා මම මේ අප්‍රසාදයේ අමනාපේ ඇති කරන මේ දෝවචස්ස ධර්මයේ මේ ප්‍රගල්භ ගතිය මේ සංඥාවෙන් දැඩි වෙලා තියෙන ගතිය දෘෂ්ටියෙන් දැඩි වෙලා තියෙන ගතිය මම නැති කරන්න ඕනෑ කියන චිත්තක්ෂණයම ඒ චිත්ත මාත්‍රයම හැබැයි වෙනසක් වෙනවා. ඊට පස්සේ ඒක වඩනවා නම් වෑයම් කරනවා නම් ගෑනුණා පිටිපුණයි කියලා මං හිතන්නේ වෑයමේ වෙනසක් වෙයි කියලා. වෑයමට වැඩි බාධා තියෙනවායි කියලා. පැවිදි වුණා නැති වුණයි කියලා වෑයමට කිසිම බාධාවක් නැහැ. අපි මේ තියන්නේ කායද පැවිදුනේ රාමඤ්ඤිනී කායද පැවිදුනේ කියලා ගන්නකුත් නැහැ. උපසම්පදා නැද්ද ප්‍රශ්නකුත් නැහැ. බෞද්ධ අබෞද්ධ ප්‍රශ්නකුත් නැහැ. මේකට බුදුහාමර ඉල්ලන මේකට මහා ධාරිපුත් මොග්ගල්ලාන් සංසීලනේ එකම එක සුදුසුකමයි manussකම. මතක තියාගන්න හැම ප්‍රගල්භ ගතියක් නිසාම අපිට manussකම නැති වෙනවා. හැම සුවච ගතියක් නිසාම අපිට නැවත manussකම ඇති වෙනවා. අපි අතර තියෙන තාරාතිරම් පැත්තකට ගිහලා මේ manussකම ආපුවාම අපිට කුසාමින් ආංශිකේ ඕනේ පිරිසක් අතට ගියාම නෑදෑ පිරිසක් අතට ගියා වගේ තේරෙනවා. අතුරෙක් ගාඩ ගියා මාව හිර කරයි මාව මගේ මල්ල පොකට් එකට ගහයි මොකක්වත් වෙන්නේ ඒ මානව ගතියට ගමන් ඕන කෙනෙකුට තේරෙන්නේ නෑදෑ අතට ගියා වගේ. කියනවා විසකොට සර්පයන් අතට ගියත්, කැලයක් අතට ගියත්, කාන්තාරයකට ගියත්, මහමුදට ගියත් තමන්න පිරිච්ච ගතිය සම්පatti කරගතිය. මොකෙන්ද මේ මුරුදු ගතිය, මේ සුවච ගතිය, මේ අනතිමානී ගතිය, ප්‍රගල්ප නොවන ගතිය, යටහත් ගතිය. ඉතින් මේ යටහත් වෙන්න එපා ධර්මයට. මම කිසිසේත්ම සහයෝගයක් නැහැ අධර්මයට යටහත් වීමට. අත් මේ යටහත් වෙන්නේ ධර්මයටයි. බුද්ධ ධම්ම සංඝ කියන තුනටයි සීලෙටයි. ඒකට නම් අත් දෙක උස්සගෙන මේ තත් වෙන්න ඕනේ. මොඳ අපේ ඉන තත්ත්වයත් එක්කට බුදුහාමුදුරුත් එක්ක අපිට ගලපන්න බෑ. අපේ ඉන තත්ත්වය අපිට ධර්මයත් එක්ක ගලපන්න බෑ. අපේ ඉන තත්ත්වෙත් එක්ක සංඝ රත්නත් එක්ක අපිට ගලපන්න බෑ. අපි ළඟ තියෙන අඩුපාඩුකම් එක බලනකොට අපිට සීලයංග සම්පූර්ණකමක් ගැන ගලපන්න බෑ. ඒ නිසා අපි කොච්චර ඒ නියතමානී යටහත් ගති නැත්නම් සුවච ගති ඇති කරගන්න ඕනද කියනවනම් මේ දැන් ඉපදිච්ච බබෙක් වගේ හැම දෙයක් දිහාම අලුතෙන් බලන ගතියක් හැම දෙයක් දිහාම රැඩිකල් වාදියෝ බලන ගතියක් ප්‍රඥාවෙන් යුක්ත බලන ගතියක් නැත්තම් ඔය මොන අභිධර්ම විභාග පාස් කරත් ඔය මොන්න තරම් විනය උඩුයි තියන රැක්කත් ඔය මොන්න තරම් තඩමලා භාවනා කරත් ඔය මොන්න තරම් ගෞගණන් සක්මන් කරත් මොන්න වෙනසක්වත් වෙන්නේ නිසා ඒකත් අවශ්‍යයි. ඒ නැවත සලකා බලන කතිය යොන්සමස්කාරය අවශ්‍යයි. සම්මාදිට්ඨිය අවශ්‍යයි. ඒත් එක භාවනා කරන්නත් ඕනේ. මේ දෙක වෙනකොට කලබල වෙන්නත් එපා. ටික ටික ටික ටික යනකොට අපි කුඹලෙක් ගැතට අහුවෙච්ච මැටි පිටක් වගේ අපෙන් හැදෙන්න ඕනේක හැදිලා එනවා. ඒ මගේ පුද්ගලික අදහස නම් මට හිතාගන්න බැරි සුභ සිද්ධියක් ධර්මයේ හැසිරෙනකොට ලැබෙන. මෙච්චර ಗುಣ, මෙච්චර හැකියාවන්, මෙච්චර පින, මෙච්චර ඉදිරි දැක්මක් කොහෙන්ද එන්නේ කියලා හිතන තරමට ධර්මයේ වග බලා ගන්න. ඒක නිසා හොඳට මතක තියාගන්න ඒ සඳහා වැඩි යුතු ශිල්ප විභාග ප්‍රස්තාර වගු ලයිස්තු නෙවෙයි යොණ කරන්නේ නිහතමානීකම සූචකම එහෙම නැත්නම් ප්‍රියමනාප භාවය ඒ සඳහා මෙහෙම කියතයි. බාහිර සමාජයේ ජීවත් වෙනකොට මේ සූචකම තියාගෙන ඉන්න නිවන වගේ. අභ්‍යන්තර වශයෙන් බලනකොට බලන්න මේ භාවනා කරන්න යනකොට මතුවෙන කරදර වලින් තමයි නිවන තියෙන්නේ. කරදර නැති කිසිම තැනක කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. එනිසා මේ කරදර එනකොට ඒකට හප්ප ගන්න නැතුව පුළුවන් තරම් කෙලස් එකෙන් කපලා ඒතර බාහිර ආචාර ධර්මයක් නෙවෙයිනේ මේ කතා කරන්නේ. එතකොට සතිය පුදුම පන්නරයකට එනවා. පුදුම විවිධාංගීකරණයකට එනවා. පුදුම හැකියාවන් වලට එනවා. ඒ නිසා බාහිරේ සාමේව අපේක්ෂා කරන්න ඇතුළත මේ සතිය පැමිණ දුක් පැනිරහයි කියන එක දිගේ ඉදිරියට යන්න අපිට මේක తాවකාලිකව හිතන්න පුළුවන් මේක තමයි අපේ දින සුවච ගතිය. මේක තමයි දුරචකම නැති කරන්නේ ක්‍රමය. ඉතින් ඒ නිසා අපි යොදවලා තියෙන මේ තාකල ආයෝජනය කරලා තියෙන මේ තෑම චිත්තක්ෂණයකම ලැබිච්ච ශක්තිය මේ ධර්ම දේශනාවෙත් ලැබෙන ශක්තිය අපිට තවදුරටත් සූච භාවයේ වඩාගෙන දෝචස් භාවයේ දුර්ව කරගෙන ඉදිරියට යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දවසේ ධර්ම දේශනාවත් ඒ වගේම ඒ දේශනාවලියෙත් නිමාව සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි